ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි මේ වාස්කෝපාචක මහතුරු සම්බන්ධ කරන අපි රාජපති දවසේ නිසන්වනේ පවත්වන ධර්ම දේශනාවටයි කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ නිසා ශිරු දෙනා tempත් වෙලා ධර්ම දේශනාවේ සූදානම් වෙනවා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඛතමෝ පනයියේ අස්සාස් පස්සාසෝ කාය සංඛාරෝ ඛතමෝ පනයියේ විතක්ක ਵਿਚාරෝ වචී සංඛාරෝ ඛතමෝ පනයියේ සංඥාච වේදනාච චිත්ත සංඛාරෝ තීති අවුරුණිය ස්වාමීන් වහන්සේලාට උපාසක මාතුරුගෙන් අවසරයි අපි මේ චුල්ල වේදල්ල කියලා සරුවචන් වහන්සේගේ දේශනාවල සූත්‍ර පිටකේ සංග්‍රහ වෙලා තියෙන විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන වටිනා සූත්‍රයක් ඉදිරිපත් කරගෙනයි මේ අපේ දේශනා මාලාවට මාතෘකාව මතු කරගන්නේ. ඉතින් ඒ අද අපි මේ චුල්ල වේදල්ල සූත්‍රේ පදනම් කරගත්ත ධර්ම දේශනා මාලාවේ ඉන්නේ 47 වෙනි දවසේ 47 වෙනි මාතෘකාවේ 47 වෙනි අංකයේ අද සම්මත වර්ෂයේ ඇටියට ඔක්තෝබර් මාසේ 25 වෙනිදා 2012. ඉතින් මේ වෙනකොට මේ ක්‍රමේ මාතෘකා ගෙවම් කරමින් අපි ඇවිල්ලා තියෙන්නේ මේ සංඛාර කියන පදේට ඒක මේ සූත්‍රයේදී විශේෂ සංග්‍රහයකට ලක් වෙනවා විශේෂ විස්තරයකට ලක් වෙනවා ඒ සඳහා ඒ විසාක උපාසකතුමා මුල පුරණ ප්‍රශ්න ටික තමයි මම ඔය අද ගාථාවේ කතාවක් වශයෙන් මුලින් ධර්ම මාතෘකාවේ තියාගත්තේ. ඒකදී මේ ප්‍රශ්නේ යන්නේ ආස්වාස් ප්‍රසවාස දෙක කිතකින් නැත්නම් කුමක් නිසා කාය සංඛාර කියලා හඳුන්වනවද? විතක්ක ਵਿਚාර දෙක කුමක් නිසා නැත්නම් කිතකින් වචී සංඛාර වෙනවද? නැත්නම් සංඥා වේදනා දෙක චිත්ත සංඛාර වෙනවද කියලා. ඉතින් මේ සංඛාර කියන පදයට අලුත් අර්ථයක් තමයි ඒක මේ කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියලා තුනකට බෙදලා දැක්වීම ඉතින් අපිට ඒක තේරුම් ගන්න වෙනවා මේ සංස්කරණයන් සිද්ධ වීම ජීවිතයක හරහා දොරටු තුනකින් සිද්ධ වෙන්නේ. කයෙන් යම් යම් සංස්කරණ සිද්ධ කරනවා, වචනයෙන් යම් යම් සංස්කරණ සිද්ධ කරනවා, මනසින් හිතෙන් යම් යම් සංස්කරණ සිද්ධ කරනවා. මේ නිසා මේ සංස්කාර ඇතිතා ජීවිතයේ භවයේ සංසාරේ පැවැත්මක් සිදු වෙනවා. ඉතින් අපි මේ සංඛාර සමතේකටපත් කිරීමේදී සබ්බ සංඛාර සමත කියන නිවනට කියන පర్యాయ පදය ඒකටපත් කිරීමේදී පළමුළු තුනකින් ඒ මේ බලකඳුරු තුනකට පහර දෙන්න ඕනේ. කාය සංඛාර පිළිබඳව අපි හික්මීමකට විනයගතයකටපත් වෙන්න ඕනේ. වචී සංඛාර පිළිබඳව විනයනයකටපත් වෙන්න ඕනේ. චිත්ත සංඛාර පිළිබඳව විනයනයකටපත් වෙන්න ඕනේ. ඉතින් මේ කටයුත්තේදී මේ සීල සමාධි ප්‍රඥා කොට ගැහිලා තියෙන්නේ යම් ආකාරයකට මේකට සරල සමාන්තර ක්‍රමයකට. ඒ වාගේම සිද්ධ වෙනවා මේ සංඛාර කියන ಪದේ තේරුම් ගන්නකොට පසු කාලීන ආචාර්යවරු ඇතුළු ඇතුළු කරගන්න උත්සාහ කරපු සසංඛාරික අසංඛාරික කියන ભેදේ මේ සංඛාර කියන ಪದයට තමයි මේ විශේෂණ පද දෙකක් එකතු කරලා සසංඛාරික අසංඛාරික කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒක මේ පාඩේ එච්චරම කුළු ගැන්වෙන්නේ නමුත් මේ පාඩේ වටිනාකම දැනගෙන හික්මීමක් කරගෙන යන කෙනාට ගොඩාක්ම ධර්ම රසයක් පතු කරලා දෙනවා. භාවනාමය ගුණයක් ඇති කරලා දෙන මේ සසංඛාරික අසංඛාරික ભેදය දැනගන්නකොට මේ සසංඛාරික අසංඛාරික කියන එක ත්‍රිපිටකයේ ඒ විදිහට සඳහන් කරලා නැහැ. පසු කාලීන මේ අටුවාචාරින් වහන්සේලා නැත්නම් අභිධර්ම ක්‍රමයට බෙදෙනකොට තමයි මේ ගොඩක් ඔපවැටලා තියෙන්නේ. නමුත් අபிසංස්කරණ අபிසංචේතනා කියන පදයෙන් බුදුහාමුදුරෝ මේ සංඛාර කියන පදේ චේතනා කියන පදයට සමාන කරලා තියෙනවා. අபிසංචේතේති අபிසංකරෝති කියන විදියට සමාන පද වශයෙන් ඒකට සංස්කාර කියලා කියන්නේ චේතනා සචේතනික අචේතනික කියන එක බහුලව භාවිතා වෙනවා ත්‍රිපිටකේ. ඒ අනුව චේතනා පදයට සමාන සංඛාර පදයට සංචා සංඛාර සහිතව සසංඛාර වෙනවා සංඛාර විරහිත අසංඛාර වෙනවා ඉතින් ඒක සිංහල භාෂයට නගලා තියෙන්නේ මෙහෙවීමක් සහිත උසිගැන්වීමක් සහිත සහ මෙහෙවීමක් රහිත උසිගැන්වීමක් රහිත කියලා ඉතින් යම් කිසි දෙයක් සංඛාරයක් සසංඛාර වෙන්නේ චේතන ඇතිකොට විඥානයකට යොදලා හිතලා බලලා අදිෂ්ඨාන කරලා කරන වැඩවලට කියනවා සසංඛාරික ක්‍රියා කියලා. ඉතින් ඒව අපිට හික්මවන්න වෙනවා හික්මවන්න ඕන හික්ම වෙ නැත්තම් විශාල සංසාරයකට කර්ම රැස් කරනවා. නමුත් ඒක සඳහා ගිය ඕනම කෙනෙකුට විශේෂයෙන්ම මේ විපස්සනා පැත්තෙන් භාවනා ලෝකෙට හොස්ස කරන්න යනකොට ඒ සසංකාරික දේවල් නතර කරාට නතර කරන්න බැරි ඒ වුණාට දැක දැක දන දන සිද්ධ වෙන අසංස්කාරික ක්‍රියා රාශියක් තියෙන බව තේරෙනවා. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා ඒකත් බෙදිලා යනවා. ඉතින් ඒකදී අපි එදා ඊගේ වතාවේ 46 වෙනි 7 වෙනි 6 වෙනි දේශනාවේ මතක් කරගත්තේ මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ තියෙනවා. හිතලා ගන්න හුස්ම සහ ඉබේ වැටෙන හුස්ම කියලා. ඉතින් මේ දෙක බේරගන්න සමහරව ගොඩක් කල් යනවා. භාවනා කරන්න ගිය ගමන් හුස්ම ඉබේ වැටෙන හුස්මට කෝක වෙතත් හුස්ම ගන්න පටන් ගන්නවා. ඒ වගේම තේරුම් ගන්න බැරි වෙනවා මට මේ හුස්ම ගන්නවද ගැනෙනවද කියන එක. ඉතින් ඒක මේ හිතේ වික්ෂිප්ත භාවය වැඩි පෙරදක්මක් නැති කලෙලිය අඩු කෙනාට ගොඩාක් ප්‍රශ්නයක් වෙනවා. මොකද හිතලා හුස්ම ගත්තොත් ටික වෙලාවකින් ඉසේකක් වෙනවා. ඔළුව බර වෙනවා. මස්පිඩු තද වෙනවා. ඉතින් ඒ අනවශ්‍ය මේ කිසිම කරදරකට ගත හුස්මත් භාවනා කරන්න යාම නිසා ආනාපාන කරන්න යාම නිසා કૃත්‍රිම වෙන ගතියක් තියෙනවා. මේ වගේ සංස්කාර වල වැඩ. ඉතින් නමුත් සර්වච්ඡ දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ ඉබේ වැටෙන හුස්ම දිහා බලන් සිටීමයි. ඉතින් ඒකෙදී අර හුස්මේ විස්තර කියනවනේ ආස්වාස් ප්‍රසවාසයේ දීක බව, කෙටි බව, ආස්වාස් ප්‍රසවාසයෙන් වෙනස් වෙන බව, ආස්වාසයෙන් ප්‍රසවාසයේ වෙනස් වෙන බව, ප්‍රසවාසයෙන් ආස්වාසයේ වෙන බව, මුලැමැදාක බලන්න කියලා. ඉතින් අන්න ඒ කටයුතු වලදී මේක මේ ආස්වාද ප්‍රස්වාසය නැත්නම් මේ කාය සංස්කාර තීරුම් ගැනීමට දීපු අත්වල කියලා දන්නේ නැතුව මෙවුවා පේන්නේ වෙන් කළ දැක ගන්න බෑ කියලා හයියෙන් හොස්පපිබින්ට පටන් අර ගන්නවා සමහරලාට ආස්වාද ප්‍රස්වාස වෙනස දැනගන්න හැපෙන දන දැනගන්න මුලැමැදාක දැනගන්න. ඊපස්සේරම හරියට උපදේශයේ නොතකීම නිසා නොදැනීම නිසා අයෝනිසමස්කාර නිසා කරන දේවල්. නමුත් ඒවා මේ පෞසිද්ධ වෙන දේවල් නෙවෙයි භාවනාදී පැටලෙලි ඒවා ඉතින් සුද්ධ කරගන්න ඕනේ. බොහෝ කාලයක් යනවා මේ කාය සංස්කාර නැත්නම් ආස්වාස් ප්‍රසවාස දෙකේම ඉබේ සිදුවෙන එක දැනගන්න. ඉතින් අර මෙතෙන්දි මේකත් විසඳගෙන මේ යන්න ඕනේ. ඒ මොකද්ද මේ විසාක උපාසකතුමා කතමෝපනයි ආස්වාස් ප්‍රසවාසී කාය සංඛාරේ සංඛාරෝ කියලා අහන ප්‍රශ්නෙට ඒ සාකච්ඡාට අනිත් පැත්තේ සම්බන්ධ වෙන ධම්මදින රහත්මේනින් වාසේ සඳහන් කරන්නේ අස්සාදවස්සාසෝකෝ ආවුසෝ විශාක කායිකෝ ඒතේ ධම්මා කාය පටිපදා තස්මා අස්සාදවස්සාසෝ කාය සංඛාරෝ ඒකෙදි කියනවා මේ සංස්කාරවල මේ ආස්වාදවස්සාස දෙක කායිකයි කායික කියන රූප ධර්ම කියන එකයි ඒතේ ධම්මා කාය පටිපදා මේවා කය හා බැඳිච්ච දේවල් එම නිසා ආස්වාදවස්සාස දෙකට කාය සංඛාර කියනවා ඊගාට ඛතමපනයි චිතක්ක ਵਿਚාරෝ වචී සංඛාරෝ කියන ප්‍රශ්නට දෙවෙනි කොටසට උත්තරේ වශයෙන් ලැබෙන්නේ පුබ්බේකෝ ආවසෝ විසාක විතක්කෙත්තා ਵਿਚාරේත්තා පච්චා වාචා බින්දේති තස්මා විතක්ක ਵਿਚාරෝ වචී සංඛාරෝ උපාසක විසාක ඉස්ලාම් කවුරු හරි මේ හිතින් හිතලා ඒක විමසලයි පස්සේ වචනයෙන් බින්දෙන්නේ යම් කිසි දෙයක් වචනයක් පිට වෙන්න කලින් හිත ඇතුලේ පෙළ ගැස්මක් තියෙනවා. පෙරහැරක් හැදෙනවා. අන්නේ පෙරහැරේ මුල්ම කමක් කරන්නේ විතක්කය, ඊගාට ਵਿਚාරය විමසුන් නොවන ඊට පස්සේ තමයි වචනේ බින්දෙන්නේ. ඒ නිසා ඒකට වචී සංඛාර කියලා කියනවා. වචනේ පෙළ ගහලා දෙන්නේ මේ විතක්ක සහ ਵਿਚාර දෙක හරහා. ඒකම සංඥාච වේදනාච චිත්ත සංකාරෝ කියන පදය විස්තර ඉල්ලනකොට ඒකට ධම්මදින තෙන්නාචි සඳහන් කරන සංඥාත වේදනාත චේතසිකා. ඒතේ ධම්මා චිත්ත ප්‍රතිබද්ධා. තස්මා සංඥාච වේදනාච චිත්ත සංකාරෝ. එතකොට කියනවා මේ සංඥා චේතනා දෙක චෛතසික දෙකක් හිතහ බැඳිච්ච දෙකක් ඒ නිසා සංඥා වේදනා දෙක චිත්ත සංඛාර විදිහට සඳහන් කරනවා කිය. අන්නේ විදිහට බලනකොට මේ කාය ප්‍රතිපද වූ කාය කායික වූ මේ ආස්වාස් ප්‍රසවාස දෙකේදී අයිබේ වැටෙන හුස්මට හිත දාගෙන ඒක හිත මූණට මූණ දාගෙන ඉන්නවා කියන එකත් භාවනාවේ ලොකු දෙයක්. අන්නේ මුණාට පස්සේ තමයි ඒ කාය සංස්කාර සංසිඳීමක් ගැන පස්සම්බයං කාය සංකාරං අස්සසීසාමිති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්සසීසාමිති සික්ඛති කියලා යානපාන සති සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රය වගේ සඳහන් කරලා තියෙනවා අන්නේ විදිහට මුලින් මුන්නට මුණ දීගත්ත මුලිච්ච කරගත්ත අස්පනා පිට තියාගත්ත හුස්ම සංසිඳන වේලාවේදී ඒ සංසිඳන ආකාරයට හුස්ම ගැනීම තමයි කායන පශනාවේ අන්තිම උසස්ම අංකය. ආන්නේ විදියට කාය සංස්කාර සංසිඳීමක් අත්දකින්න යෝගාචරයට හොඳටම තේරෙයි කවදාවත් කරලා බෑ බලපාලා බෑ තටමලා බෑ කලබල කරලා බෑ සංසිඳ වීම හරහමයි ආස්වාද ප්‍රසආස සංසිඳව ගන්න තියෙන්නේ. එතකොට සංසිඳන දෙයට අනුග්‍රහ කරගෙන යන එකයි කාය සංස්කාර සංසිඳීම කියලා කියන්නේ. ඉතින් ඒක ඇත්තටම භාවනා ජීවිතේ ලොකු ළඟාවීමක් සංසිඳන සංහිඳියාවක්. ඒ සංහිඳියාව වෙනකොට උඟ දෙනෙකුට ඇති වෙන විපිරියාස නිසා විපල්ලාස අදාහ ගන්න බැරි කම නිසා ලෑස්ති වෙලා යන්නේ නැති නිසා ඒ සංසිඳීම කලබල කර ගන්නවා. සංසිඳීමට අකුල් හෙලනවා. ඒ නිසා ආශස් ප්‍රසස්තික නැවත නැවතත් කුලප් වෙවි අවිශ්ය විශ්යෙන්ට පටන් අර ගන්නවා මේ ඒක සංසිඳින ක්‍රමවේදය දන්නේ නැති නිසා. ඉතින් සංසිඳීමට ක්‍රමවේදය දන්නේ නැති එකට මේ වචී සංඛාරත් සම්බන්ධයි. ඒ මොකද වචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර කියන එක අපි සාමාන්‍ය පොත්පත්වල සඳහන් කර තියෙන ආරමුණට හිත නැංවීම සහ ආරමුණ විමසා බැලීම. ඉතින් ඒ ආනාපානිය දෙක සංසිඳව ගන්න නම් ආනාපානියටම හිත නංවන බවත් නංවන නංවන අවස්ථාවේ මේක ආනාපානීයම බවත් විෂදව වෙන් කරලා හඳුනා ගන්න බැත්නම් සංසිතීමට බාධා වෙනවා. ඉතින් ඒ නිසා ආසත් පස්සත් දෙක කීකරු කර ගන්න වෙලාවේදී මුලින් මුලින් මෙනෙහි කිරීම තමයි වචනයක් වශයෙන් කරනවා විතක්කය කියලා සඳහන් කරන්නේ. ආශාසෙලාදී ආශාස කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාසෙලාදී ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කිරීමෙන් ආශාස ප්‍රසවාස දෙක වෙන් කරලා නමුත් ඇසුර වැඩි කරලා සමීප කරලා උච්චන්න කරලා ආශන්න කරලා හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට විචාර බුද්ධිය මෙහෙවන්න ඕනේ මේ විදිහට ආශාස ප්‍රසවාස දෙක වෙන් කරලා දකිනකොට මේ ආශාසි මේක ප්‍රසවාසි නෙවෙයි කියලා වැටහීමක් Tamanට තියෙනවද කියලා. ඒ වගේම ප්‍රස්වාසයේ සිටින වෙලාවේදී මේ ප්‍රස්වාසයයි මේ ආශ්වාසය නෙවෙයි කියලා වැටහීමක් තියෙනවද කියලා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම තේරෙනවා ඒ විදිහට ආශ්වාස ප්‍රස්වාස දෙක වෙන් කරලා හඳුන්වනවා නම් ඒ හිත තියෙන සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි නැත්නම් සද්දක තියෙනකොට සද්දක තියෙන බව දන්නවා. හිතවිල්ලක තියෙනකොට හිතවිල්ල තියෙන බව දන්නවා. වේදනාවක් තියෙනකොට වේදනාව බව දන්නවා. ඒත් ලොකු අවබෝධයක් හරියට ආස්වාද ප්‍රසආත එක වෙන් කරලා හඳුනා ගැනීමෙන් ලැබිච්ච පසු ප්‍රතිඵලයක් වාගේ තමයි හිත විවිධ අරමුණු වලට පයින්කොට පයින් පයින් වාරේ දැනගන්න එක. ඒක විතක්කෙන් කරනවා. ਵਿਚාරයෙන් දැන් ඉන්නේ අසවල් අරමුණේ කියලා අරමුණු රසය ලබා දෙනවා. ආන්න මේ විදියට ලබාගෙන ඇසුර වැඩි කරගෙන අස්පනා පිට තියාගණ්ඩයි ආනපාන මෙනෙහි කරන්න කියන්නේ. ආස්වාද ප්‍රසආසික වෙන් කළ බලන්න කියන්නේ. ආස්වාසිය මුලමදාක ප්‍රසවාසිය මුලමදාක බලන්න කියන්නේ මේ ඇසුර ඇති කරගන්නයි. අන්න මේ ඇසුර ඇති වෙන්න වෙන්න වෙන්න සංහිඳියාව සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් සංහිඳියාව සිද්ධ වෙගෙන එනවනම් වැඩි ප්‍රයත්නකින් තොරව, තැඩි ආයාසකින් තොරව නැවතත් මේකේ මුලමතක බලන්න ගිහිල්ලා නැවතත් මේක වෙන්කොට බලන්න ගිහිල්ලා ආදි වශයෙන් අර සංහිතීකනේන ආස්වාද ප්‍රසවාසයේ කලබල කරගන්නත් නරකයි. ඒකත් යෝගාවචරය හොඳට කල්ැතුවම තේරුම් ගන්න ඕනේ. ඉඳ ගන්නකොටම Tamanට හොඳට ආස්වාද ප්‍රසවාසයේ හිත කීකර වෙලා සංනිදිලා තියෙනවා නම් ආයේ ඒක අවසන්ට යට නරකයි. දැනගන්න ඕනේ මේ ඇසුර වැඩි වුණොත් සූක්ෂමකම දක්ෂකම වැඩි නම් තමයි ආස්වාද ප්‍රසවාසයේ සංසිඳෙන්නේ. ඒක නැවතත් අදාන්ත වූ කීකරු කරගන්න බැරි ආස්වාසයට කරනවා වගේ ඒක ආණ්ඩු මට්ටු කරන්න උත්සාහ ගන්න නරකයි ඒකට. පොරකන්න නරකයි මොකද ඉබේමත් ඒක සංසිඳිලා. එහෙමනම් ආයේ හයියෙන් හුස්ම ගන්න යන්නවත් මෙනේ කරලා මුලමදාක බලන්නවක්වත් ආස්වාස් ප්‍රසවාස වෙනස වැටුනේ නැහැ කියලා කනගාට වෙන්නේවත් නැතුව දැන් මේක හොඳටම සංසිඳිලා තියෙන්නේ ඉබේම සිටින ආනාපාන සංසිඳනවා කියලා. එහි හිත සංසිඳවගෙන ගියොත් මේ විතක්ක ਵਿਚාර දෙක වැඩක් නැතුව යන වෙලාවක් එනවා. මුලින් මුලින් නම් විතක්ක ਵਿਚාර දෙක මෙහෙවන්න ඕනේ ආනපන කී කර කර ගන්න. නමුත් පරිය භාවනාවක දිගට ගත කරන කෙනාට මේ මූලික <clears throat> කී කර කිරීම අවශ්‍ය වෙන්නේ ඉබේම විතක්ක ਵਿਚාර මේ ආනපන සංසිඳනවා. එතකොට විතක්ක ਵਿਚාර අනවශ්‍ය වෙනවා සීවේ. ආන්නේ මේ වෙලාව දැනගෙන විතක්ක ਵਿਚාර දෙක සේවේ නැහැ ඕනේ නැහැ කියලා දැනගෙන හිත සංහිඳව ගන්නේ යෝගාවචරයට පරියන්කේදී කවුරක්වත් උදව් කරන්නේ නැහැ. තමන්ම දැනගන්න ඒක තමයි මේ විතක්ක ਵਿਚාර සම්බන්ධව නැත්නම් වචී සංඛාර සම්බන්ධව යෝගාවචරයාගේ හික්මීම. වෙන විදියකට කියනවා නම් යෝගාවචරයට ආස්වාද ප්‍රසවාස දෙකින කාය සංකාර සංසිඳෙන්න නම් සංසිඳෙන්න ඉස්සර වෙලා යම් ප්‍රමාණයකට වැඩගත් විතක්ක ਵਿਚාර හේමම සංහිඳුවා ගන්නට කීකරු කරගන්න දක්ෂ නොවුනොත් ඒ යෝගාවචරයට ආස්වාද ප්‍රසාරතිකේ සංහිඳීම කාය සංවියම වචී කාය සංකාර සංසිඳීම බොහෝම වෙලා ගන්න. මේක හරි සූක්ෂම වැඩක්. ඒ නිසා මෙනෙහි කිරීම පටන් ගත්ත කෙනාට ඒ පිළිබඳ උපදෙස් දෙනකොට සඳහන් කරනවා හිත නිතර පිට යනවනම් ශබ්ද වේදනා හිතුවේ නිසා කරදර වෙනවනම් මෙනෙහි කරන්න. විතක්කේ මෙනෙහි ක්‍රියාවත් කරන්න. ආශාසලාදී ආශාස කියලා මෙනෙහි කරන්න ප්‍රසවාසලායි ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ආශාස ප්‍රසවාස දෙක කීකර වෙනකොට මුණට මුණ දාලා තියෙනකොට යම් වෙලාවක Tamanට හොඳට බලන්න හිටියොත් විතක්කේ වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස හිත නංවන්න පුළුවන් බව තේරෙයි. නමුත් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරලා දැනගන්න බැරි ගතියක්, දෙකම සමාන වෙන ගතියක්, තුනී වෙන ගතියක්, සියුම් වෙන ගතියක්, සූක්ෂම වෙන ගතියක් තියෙනවා. ආනේ වෙලාවේදී හිතට අනතුරුදායක තත්ත්ව දෙකක් තියෙනවා. එකක් තමයි අරමුණු මේ විදියට කීකටු වේගන යනකොට සංසිධිකන යනකොට සම වේගන යනකොට හිත නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. අන්නේ නින්ද නැති කිරීම සඳහා මෙනේ කරන්නත් වෙනවා. නමුත් ඕනෑමට වැඩිය මෙනේ කරොත් අර සංහිඳියාව කැඩෙනවා. ඒක නිසා මෙනේ කිරීම අඩු කරලා මෙනෙහි නොකර ටික වෙලාවක් ඉඳලා බලන්න ආයෙ ටිකක් මෙනෙහි කරන්න කියලා උපක්‍රමයකුත් කියනවා. එහෙම නැත්නම් ආශ්වාස ප්‍රසාර දෙකම සමානයි. වෙන් කරලා අඳුරන්න බැරි නම් දැනෙනවා දැනෙනවා කියලා එහෙම නැත්නම් ඉඳිනවා Taman ඉඳගෙන ඉන්න බවට මෙනෙහි කරන්න කියනවා. මේ හිත නින්දට වට ගන්න නැති වෙන්නේ. එහෙමත් කරලා ක්‍රමයෙන් නින්දට වැටෙන්නේ නැතුව ආශ්වාස ප්‍රසාර දෙක තව සංසිඳනවා නම් මෙනෙහි නොකරම මේ භාවනාවට නැත්නම් කාය සංස්කාරයන්ගේ සංසිඳියාවට ඉඩ සලසා ගන්න කියනවා. ඒ නිසා මේකේ ප්‍රශ්නයක් තියෙනවා මේ ආනාපාන සති සූත්‍රය වගේ තැන්වල කාය සංඛාර සංහිඳ වීමක් ගැන කස්සම්බයං කාය සංඛාරක් කියලා වචනේම සඳහන් කරනවා. පස්සම්බයං චිත්ත සංඛාරං කියලා සඳහන් කරනවා. පස්සම්බයං වචී සංඛාර සඳහන් වෙන්නේ ඒ සඳහන් වෙන්නේ නැති එක යෝගාවචරයා ප්‍රායෝගිකව දැනගෙන ආස්වාස් ප්‍රසවාස සංසිඳෙනවා නම් අනිවාර්යයෙන් මේ වචී සංඛාර වෙන විතක්ක ਵਿਚාර සංසිඳීම නිසයි සංසිඳීම හරහයි සංසිඳීමේ උදව් කපකාරය ඇතුවයි කාය සංස්කාර සංසිඳින්නේ කියලා දැනගෙන ඉන්නවා නම් ආය ඒ සංසිඳිච්ච කෞසල්‍යයක් නැහැ විතක්ක ਵਿਚාර හරහා එත් නමුත් මේක කරන්න ගොඩාක් යෝගාවචර කල්යනවා තේරුම් ගන්න කමඨාන් මේ කමඨාන් සුද්ධ කිරීමෙන් තමයි ගොඩක් වෙලාවට වචනෙන්ම කියලා මෙතෙන්ට යනකම් මෙනෙහි කරන්න ඊට පස්සේ මෙනෙහි කිරීම නැතුව අවදිව උච්චන්නව ආසන්නව බලා සිටීමෙන් අරමුණු කීකර කර කීකරු කර ගැනීම සිද්ධ වෙනවා මේක මම හිතන්නේ අපි ගියේ පාරක් සෑහෙනසොට මතක් කරා නමුත් නැවතත් මතක් කරන්නේ මේක තේරුම් කරගත්ත පමණට යෝගාවචරයට භාවනාවේ මුල් ප්‍රදේශය හසුරුව ගන්න ලේසියි මෙන්න මේ විදිහට යම් වෙලාවක මේ කාය සංස්කාර සංහිඳිලා නිකන් සාමාන්‍ය යෝගාවචරය කියන විදිහට ආනාපානෙ නොදැනෙන මට්ටමට ගිහිල්ලා හිත කලකොල කරගන්නෙත් නැතුව නින්දට වට ගන්නෙත් නැතුව සැක කරන්නෙත් නැතුව සද්ධාව විඳගන්නෙත් නැතුව සතිය සමාධිය අඛණ්ඩ කරගන්න යන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරය ඊට පස්සේ කලබලයෙන් තොරව සතිය නඩත්තු කරගන්න පුළුවන් ශක්තිය නිසා යම් ප්‍රමාණයක භාවනාවේ ප්‍රීතියක් කායික දුක් වේදනාව වෙනුවට සුඛ වේදනාවක් පටිගය තරහ වෙනුවට ප්‍රීතියක් ඒ වගේම අරමුණ රසය කියන සුඛයත් විඳින්න පටන් ගන්නවා. ඒ ඒක නඩත්තු කරනකොට යෝගාවචරය භාවනාවේදී හොඳ තලතුණකමක් මේරිච්ච ගතියක් අත්දකින්න නිසා ඒක සමහර විටක සමහර ගුරුවරු මේ විදිහට ආසල් ප්‍රසාර සංසිඳලා පැයක් හමාරක් විතර වගේ ඒ සංහිඳිච්ච ස්වરૂපය වශී කරගන්න කියනවා. කීකරු කරගන්න කියනවා. ඒකෙන් තමයි යෝගාවචරය තලතුණ වෙන්නේ. හුඟෝ දෙනේ නොයිවසිලිමත් වෙනවා එතනදී. නොයිවසිලිමත් වෙලා මේ මොකටද දැන් ඊගාට මම මොකද කරන්නේ? හිත ආනපාන සංසුන මොකද්ද කරන්න කියලා කලබල වෙන ගතියක් තියෙනවා. ඒ මොකද අර තන්හිදිච්ච ආස්වාස් ප්‍රසවාසය වශී කර ගැනීම සිද්ධි කර ගැනීමේ වටිනාකම දන්නේ නැති නිසා. මෙන්න මේ විදිහට ආස්වාද ප්‍රසවාසයේ සංසිඳිලා සත්‍ය සමාධිය කඩා ගන්න නැතුව ඉන්න යෝගාවචරයට පමණක් ඒ කාය සංඛාර වල යටේ තියෙන සංඥා වේදනා දෙක නැත්නම් චිත්ත සංඛාර වැඩ කරන හැටි දැක ගන්න පුළුවන්. එතනදී ඒ ආනාපාන සංසිඳිලා ඒක දිහා කිසියම් දෙයක් ඇති නොකර පැහැදිලි මේ අනාකූලව ගමන් කරන මේ චිත්ත ප්‍රවෘත්ති ආකූල කරගන්න නැතුව පෑදීසියට වරදී එක් කරන්න නැතුව බලන්න හිටියොත් ඒ කයේ විවිධ සංඥාවල් විවිධ වේදනාවල් අතීත වශයෙන් වර්තමාන වශයෙන් අනාගත වශයෙන් මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පටන් අර ගන්නකොට ඒව හරියට ඇහැට පෙනෙන රූප වගේ, කනට ඇහෙන ශබ්ද වගේ, ඇත්තටම කයට දැනෙන වේදනා වගේ මේ දැන් මේ අස්පනා අපිට සිදු වෙනවා වගේ පෙන්වන්න පටන් ගන්නවා නිකන් පරණ වෙච්ච සීති වෙන්න තියෙන ඒවා මෙතන ඉනකොට වෙන තැනක සිද්ධ වෙන දේවල් අනුන් තමන් ගැන හිතන දේවල් තමන් අනුන් ගැන හිතන දේවල් ඉතින් নানা විදියට ඒ සංඥා වේදනාවල් ගොජ දාන්න පටන් අර ගන්නවා අර කාය සංඛාර නැති තැන චිත්ත සංඛාර ඔලුස්සන්නේ මේ ලූල නැත්තන කණ්‍යා පඬිතියා වෙන්නවා වගේ. මහයක නැති වෙනකොට <clears throat> කලවලකාරී කාය සංස්කාර සංසිද්ධ ප්‍රකාශකත්තේ ඒ අපේ ඉඩේ ස්පාසුවේ ගොඩාක් කල් යට වෙලා තිබ්බ තද කරගෙන හිටපු සංඥා වේදනා කුජ දාන්න පටන් ගන්නවා. මේක මේ වෙලාවට තමයි ඇත්තටම යෝගාවචරයට තමන්ගේ චර්ත සාතිකේ තමන් කියන්නේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට නිෂිනින්දේ පරණ මතක එන්න පටන් ගන්නවා. නිෂිනින්දේ කායේ විවිධ වේදනා මතු කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ දිහා මොන ආකාරයෙන් බලන්න ඕනද? කොහොමද හැසිරෙන්න ඕනේ? මේ සංඥා වේදනා මොනවද කියන හදන තතනන පණිවිඩය කියලා බැලුවොත් එහෙම <clears throat> මොනම විදියකින් හෝ මේ සංඥා හෝ වේදනා පිළිබඳව ක්‍රියාවත් වුණොත් ප්‍රතික්‍රියා කරොත් භාවනාවේ ඇති ඇති යන්න පටන් ගන්නවා පටලැවෙනවා. කරන්න තියෙන්නේ ප්‍රතික්‍රියා නොකර මතුවෙන එක දිහා බොහොම ඉවසිල්ලෙන් උපේක්ෂාවෙන් තතව තථාගතව නැත්නම් තතථාවේ දැනගන්නසේ ඇති ඇටි දැනගන්නා ස්වරූපයෙන් බලනින් එකයි කරන්න තියෙන්නේ. නමුත් ඒක එතෙන්ට ගිය කෙනාට එහෙම කරන්න බැරි වෙන තාට තමයි මේ සංසාර ගැටි වැදිලා තියෙන්නේ. එනතම් මාර බලවේග ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මාර සේනාව ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා පළවෙනියෙන්ම මේ ආනාපාන දෙක සංසිඳවාගෙන කාය සංකාර වචී සංකාර වලින් ඉෂෝසෝන එක යෝගාවචරගේ ලොකු දක්ෂකමක්. නමුත් ඊට පස්සේ තමයි ඇත්තටම තොইলে පටන් ගන්නේ. ඇත්තටම මේ මනස හිතුවක්කාර වෙන්නේ කිව්වට නාහන්නේ පරණ දේවල් කොච්ච දාන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී මේ එනේන සංඥාට එනේන වේදනාවට කලබල වීම නිසා යෝගාවචරයා කීකරු කර ගන්නවා වෙනුවට හිතින් එකට සම්බන්ධ වෙලා චිත්ත පීඩාවටපත් වෙලා වෙහෙසකර තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සංඥාවත් වේදනාවත් දෙකම ස්පර්ශය පදනම් කරගෙන ඉන දේවල් පස්සපච්චා මේ ස්පර්ශය කොයි එකක් ආවත් ඒක තමයි කැමැති සංඥාවකට දාගන්න හිතට පුළුවන්කම තියෙනවා. ඒකෙන් කැමැති වේදනාවක් විඳින්න හිතට පුළුවන්කම තියෙනවා. මේවා සංඛාර ස්වභාවය. ඒ නිසා ස්පර්ශය ඇති වෙනකොටම ඒ ස්පර්ශය හොඳක් නරකක් හරියක් වරදක් වශයෙන් විනිශ්චය නොකර ඒකේ සංඥාවෙන් වේදනාවෙන් මොන විදියට ආලවට්ටම් දාන්න ගියත් මොන විදියට හැඩවැඩ කරන්න ගියත් යෝගාවචරයයේ හිතේ තියෙන කෙලෙස් වලින් ප්‍රපංච වලින් එහෙම නැත්නම් මඤ්ඤණා වලින් මේන සංඥාව උපමට්ටම් කරන්නේ නැතුව සංඥාව සංඥා ස්වරූපයෙන්ම දැක ගන්නවා කිව්වොත් නිවනට බොහොම කිට්ටුයි. නමුත් කිසිම කෙනෙකුට එහෙම මතුවෙන ස්පර්ශය ස්පර්ශයේ වශයෙන් දැනගන්නවට වැඩිය එක බොහෝ විට සංඥාවක් පැත්තකට අපි පෙරලා ගන්නවා වේදනාවක් කර ගන්නවා ඊට පස්සේ අපි හිතින් ඒකට සම්බන්ධ වෙනවා බැඳෙනවා ප්‍රතික්‍රියා කරනවා මඤ්ඤණා කරනවා ප්‍රපංච කරනවා දිගට මේ පුංචි දෙයක් මතින් තරංග ඇහිලා තමයි කෙන්දකින් කන්දක් හදන්නා වගේ වැඩ කරන ගතියක් හිතේ තියෙනවා අනේ හරහා තමයි මේ සංසාර ගැටේ වදින්නේ. ඉතින් ඒ නිසා රාච්චර මහන්සියෙන් කාය සංස්කාර සංසිඳවගත්ත යෝගාවචරයා ඊ ගාවට එන මතුවෙන් ඉඳ තියෙන සංඥා සහ වේදනා පිළිබඳව දැනගෙන ගියොත් පක්ලේශ වලට අහු වෙන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම පක්ලේශ වලට අහු වෙලා තෑහෙන කාලයක් එක තැන කරකැවෙන්න පටන් ගන්නවා භාවනාව ඒ කරකැවෙනකොට සංඥා අනුව කරකැවෙන වෙනව පුද්ගල જાතියක් ඉන්නවා වේදනා අනුව කරකැවෙන වෙනව පුද්ගල જાතියක් ඉන්නවා සංස්කාර අනුව කරකැවෙන වෙනව පුද්ගල જાතියක් ඉන්නවා ඒක නිසා පිළිසකට බණ කියනකොට සංඥාව අනුව ගැටේ ගහගන්න එක්කනට ගැලපෙන බණක් කිව්වොත් වේදනාව සහ සංස්කාර අනුව ගැට ගහගන්න කෙනාට ඒක රසන තියෙනවා. වේදනාව අනුව ගැට ගහගන්න කෙනාට බණක් කිව්වොත් සංඥාව සහ සංස්කාර පිළිබඳව චරිත ලක්ෂණ වලට ඒක කැමති නැති වෙනවා. රුචි නැති වෙනවා. තේරෙන්නේ නැති වෙනවා. ගෝචර නැති වෙනවා. ඒකම සංඛාර පිළිබඳව විස්තර කතා කරන්න කියොත් සංඥා වේදනා පිළිබඳව අදාළ චරිත වලට ඒක අදාළ නැති වෙනවා. ඉතින් ඒක නිසා මේ පිරිසකට බණ කියනකොට ඔක්කොම පොදුවේ කතා කරන නිසා තමන්ට අදාළ කොටසේදී රස වුණාට අදාළ නැති කොටසේදී නීරසයි කියලා පැත්තකට දාන්න නරකයි. ඒ වෙලාවක් එනවා ඊටත් වෙලාවක් තියෙන. ඒ වගේම පොදුවේ කියනකොට මේ තුනටම සමාන කරලා තමයි සම බරක් දීලා තමයි කතා කරන්න වෙන්නේ. ඒ නිසා ස්පර්ශය එනකොටම ඒ ස්පර්ශය වර්ණ ගැනීමෙන්ට කලින් සංඥාවක් වශයෙන් වේදනාවක් වශයෙන් නැත්නම් සංස්කාරයක් වශයෙන් ස්පර්ශ ස්පර්ශ මට්ටමින්ම අල්ල ගන්නවා කියන එක ඒක තියෙන්නේ කාර්යශූරත්වයක් හුරුබූටි ගතියක් එතන සෙල්ලක්කාර ගතියක් මිසක භාවනාවක් නෙවෙයි. Tamanට මොකකින් හරි ස්පර්ශයක් එනකොට මේ ස්පර්ශයේ සංඥා කණ්ණාඩියෙන් බැලුවොත් සංඥාවල් පතු කරනවා. වේදනා කණ්ණාඩියෙන් බැලුවොත් සැප දුක් වේදනා කියලා සංස්කාර කණ්ණාඩියෙන් බැලුවොත් ඒකට මේ දේ මේ දේ කරන්න සැලසුම් ඉදිරිපත් වෙනවා. ඒ ඔක්කොගෙම වෙන්නේ අපි අර ආහ කන කරදරයක් කොළු බෙදා ගන්න එකක්. එහෙම නැත්නම් ඉවසන්න බැරි කම නිසා ප්‍රතික්‍රියා කිරීම නිසා අලුතෙන් කර්ම රැස් කිරීම. ඒ ස්පර්ශය ස්පර්ශ වශයෙන්ම දැක ගන්න එක අන්තිම දියුණු මානසිකෙන් කරන්න තියෙන වැඩක්. ඉතින් ඒක විස්තර කරනකොට සර්වචන්නාංශේ ප්‍රසිද්ධ කරපු ප්‍රසිද්ධයි දැන් මේ කාලේ ගාතාවක් වශයෙන් දිත්තේ දිත්තමත් සම්භවිෂති කියලා කියනවා. දකින්නකොට දකින්න මතින් නතරකරනද දැකපු දේ නිට්ටයයි සුඛයි සුබයි කියලා සංඥා ගන්නත් එපා. සුඛ වේදනාවක් දුක් වේදනාවක් කියලා වේදනාව වශයෙන් විඳින්න යන්නත් දෙන්නත් එපා. මේක මේ මේ විදියට සංස්කරණය කරන්න ඕනේ, නව නිර්මාණ කරන්න ඕනේ කියලා සංස්කරණය කරන්නත් එපා. ඒකම ඇහිච්ච දේ සුති සුතමත්තම් භවිෂති. එහෙන මට්ටමින් නැත කරන්න පුළුවන් නම් ඒක සංඥා වශයෙන් වේදනා වශයෙන් සංස්කාර වශයෙන් මඤ්ඤණා නොකර සංඥා වේදනා සංකාර වශයෙන් ප්‍රපංච නොකර හිච්ච සද්ද සද්ද වශයෙන්ම නැත කරන්න පුළුවන් නම් භාවිත මනසක්. ඒකෙම දිවට නාසයට කයට දැනෙන ස්පර්ශයක් ඒක එක විදිහට හැඩ කරන්නේ නැතුව හැඩතලන එකතු කරන්නේ නැතුව රූපලාවන්‍ය එකතු කරන්නේ නැතුව ආලවට්ටම් කරන්නේ නැතුව ඒ මට්ටමෙන් නැස ගන්න පුළුවන් නම් ඒක ලොකු භාවිත මනසක්. මන හිතට එන විඥාණයට එන ධර්මාරමණ වුණත් ඒක වෙනස් කරන්නේ නැතුව හේමම තියෙන විදියෙම අවිලා යන්න අරින්න පුළුවන් නම් භාවිත මනසක්. අන්න ඒක සඳහා දෙන උපදේශ පන්තිය තමයි මේ සංඥාත වේදනා පිළිබඳව පෙන්නන හික්මීම ඒක තන්නේ කර විපස්සනාවක් තියෙනවා. ඉතින් ඒක කරන්න දෙන්නේ නැත්තේ ඇයි මෙච්චර මේක භාවිත මනසකින් කරන්න ඕනේ. ඇයි මෙච්චර මේක තීරු ගන්න අමාරු? ඇයි මෙච්චර මේක වැදගත් වෙන්නේ කියන්නේ ਸਰවචනචාරිට උත්සාහ කරලා තිනවා. මෙතෙන් ගියාට ඉතින් එහාට ප්‍රතික්‍රියා නොකර ඒක දිහා බලන ඉන්න එක ජීවත් වෙන මිනිස්සුකින් කෙරෙන්නේ නැහැ. යාරා নানা ආකාර මාර බලවේග කෙලස් ප්‍රපංච මෙහෙම නැත්නම් මඤ්ඤණා කිරීම තණ්හාමාන දිට්ඨි මඤ්ඤණා කිරීම කරනවා. ඉතින් ඒක නිසා ඒ සරුවචනාංශේ පාරායන වර්ගයේ දේශනා කළ තියෙන ගාතාවක් මෙත්තිය කියන පරිප്‍රාජික ආහන ප්‍රශ්නයකට උත්තර වගේ උත්තර වශයෙන් යෝ උබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තං රූමේ මහා පුරිෂෝති යෝද සිබ්බනි මච්චක ඒකෙදි කියනවා යමෙක් මේ අන්ත දෙක දැනගෙන උඟ දෙනකොට මතක් වෙනවා අන්ත දෙක කියනකොට කාමසුකල්ලිකාණ යෝගයත් අත්තකිලමතාණ යෝගයත් ඒ කියන්නේ දැඩි කාම සැපයන්ට තියෙන ආශාව සහ කායට වද දෙන ආත්ම ක්ලමතේ කරන අත්කිලමතාන යෝගේ. මේ දෙකම තමයි හැම බැලීමකදීම, ඇහිීමකදීම, ගන්ධ රස පාසකදීම, හිතිල්ලකදීම මේ දෙකෙන් එකට වැටෙනවා සංඥා නිසා, වේදනා නිසා, සංස්කාර නිසා. ඒ නිසා මේ අන්ත දෙක දැනගන්න ඕනේ. ඊගාවට මජ්ජේ මන්තාන ලිප්පති මේ දෙක මැද තියෙන මධ්‍යම ප්‍රතිපදාන ගන්න ඕනේ. ඒකෙත් ඇලී ගලී ගන්න එපාවත් මම මාගේ කියා ගන්න නැතුව තම් රූමි මහා පුරිෂෝති. අන්නේ විදිහට අන්ත දෙක දැනගෙන කි මිදිලා මැද අල්ලගෙන මැදෙත් ඇලී ගලී වාසය නොකරන මනුෂයාට මම මහා පුරුෂයයි කියලා කියනවා. යෝධ ශිප්පනි මච්චගා එවැනි. ඒ මහා පුරුෂේ තණ්හා නැමැති ගැටලන්නියගෙන් මිදුණා වෙනවා කියලා. ඉතින් මේ වචන මේ පද හතර කටපාඩම් කරගත්ත උඟක් හාමුදුරන ප්‍රශ්නයක් එනවා. මේ අහන වාරක දකින වාරක ගන්ධ රස පහස විඳින වාරක මොකද්ද අන්ත දෙක කියන්නේ මොකද්ද මැද කියන්නේ මොකද්ද මෙතන තියෙන තෘෂ්ණාවගේ කෘත්‍ය තෘෂ්ණාව ඉක්මවන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඉතින් ඒක දසක් මණ්ඩල මාලේ රැස්වෙච්ච භාවනා කරපු ස්වාමීන් වහන්සේලා එක එක නා මේකට අර්ථ දීලා තියෙනවා මේ ගාථාවේ අන්ත දෙක කියන්නේ මේකයි මැද කියන්නේ මේකයි මැද මේ ගැටලන ගැටු මහුම්කාරී සිබ්බනිය මෙයයි කියලා විස්තර කරලා. එක ස්වාමීන් වහන්සේ තමක් කියනවා පස්සෝකෝ ආවුසෝ ඒකෝ අන්තෝ. මේ ස්පර්ශය ඒකාන්තයක් කියනවා. පස්ස සමුදයෝ ဒ ුතියෝ. පස්ස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනේ තණ්හායිතං සිබ්බනේ භව අබිනිපත්තන්ති කියලා සඳහන් කරනවා මේ ස්පර්ශය එක කෙලවරක්. අපි යමක් ස්පර්ශ කරන හැම වෙලාවෙදීම සංසාරයට ගැටෙනවා. සංසාරේ බැඳෙනවා. සංසාරයත් එක්ක දික් වෙන්න හේතුවක් වෙනවා. ඒ ස්පර්ශය හටගන්න මුල දකින්නෙත් නෑ හුඟ දෙනෙක්. දැක්කත් ස්පර්ශය දැක්කත් ස්පර්ශයේ මුල දැක්කත් ඒ දෙක තමයි අන්ත දෙක වෙන්නේ. ඒ දෙකේදීම අපේ විනිශ්චය අන්තවාදී. මද මේ මධ්‍යස්ත උපේක්ෂාසගත සාධාරණ විනිශ්චයක් එන්නේ. යම් කෙනෙක් මේ ස්පර්ශය දැකලා ස්පර්ශයේ මුලක් දැකලා ස්පර්ශයේ අග ගෙවන් කරන තැන අග දැක්කොත් අන්නේ අග තමයි මධ්‍ය ප්‍රතිපදා වෙන්නේ එතනදී මේ ගැටලන්නේට තැනක් නැතු වෙනවා ගැටලන්නේ ඉක්මවන්න පුළුවන් වෙනවා ගැටලන්නේ කරන්නේ අපිට අග පෙන්වන්න නැතුව මුලයි මැදයි ගැට ගහගෙන ගැට ගහගෙන යන එකයි ඒක නිසා අපේ ජීවිතේ ජීවත් කරනකොට දේවල් හට ගන්න තැන බොහෝම ආශාවෙන් බලනවා. හටගත්ත දේවල් දිහා බලනවා කිසිම හටගත්ත දෙයක් නිරුද්ධ වෙලා යනවා දකින්න අපේ හිත කැමති නැහැ. අපේ හිත ඒක ඉක්මවනවා. ඉක්මවන නිසා තණ්හාවට එතන läග ගන්න läගුම් බලක් හම්බ වෙනවා. ඒක නිසා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා සංඥාවට වේදනාවට මුල් වෙන ස්පර්ශය එන හැම වෙලාවකදීම යෝගාවචරයා එලඹ සිටි සීයෙන් නැත්තම් ඒ නේනදී එහා පැත්ත මෙහා පැත්ත පෙරලා පෙරලා ඒවට නම් වණන් දෙමින් ඒවා සකස් කරමින් විඳිමින් සංසාර දික් කරගන්න. ඒ දික් කරගන්නේ මේ සංඥාවක වේවා වේදනාවක වේවා හටගන්මයි සංඥාවයි දන්නවා මිසක්ක ඒක නිරුද්ධ වෙන තැන අපි හිත මේ හිත ඒක අල්ලන්නේ පන්නනවා. වේදනාවෙත් වෙනම අර්ථකථනයක් තියෙනවා. ඒ නිසා යෝගාවචරයට මේ සංඥා වේදනා කියන චිත්ත සංකාර සංහිඳ වීමේදී පුදුමාකාර ඒ සංඥාවක සහ වේදනාවකේ තියෙන ඒ ෂටගති මායාව ගති දැනගෙන ඒක ක්‍රියාත්මක කරන්න වෙනවා යාගේ මේ සමීකරණය අල්ලගන්න. මිනිහා අපිව තන්තරට බඳවා ගන්න ක්‍රමය අල්ලන්න. ඒ නිසා යම් කිසි ස්පර්ශයක් ඇති වෙනකොටම ඒ ස්පර්ශය මේකයි කියලා අල්ලාගෙන ඒක නැවත නැවත මතුවෙන ස්පර්ශයක් නම් ඒ ස්පර්ශයේ හට ගැනීම දැකීම තමයි භාවනාව කියලා කියන්නේ. ඒක නිසා ආශස් ප්‍රසවාසයේ බලලා කාය සංකාරයක් වශයෙන් තියෙන ආනාපානිය හො අරගෙන ආශ්වාසය එනේන වෙලාවේ බලලා අපිට යම් වෙලාවක මේ ආශ්වාසය හට ගන්න තැන බලන්න පුළුවන් නම් කොතන ඉඳලාද මේ ආශ්වාසය ඉන්නේ කොතන ඉඳලාද මේ ප්‍රශ්වාසය ඉන්නේ කියලා ඒ සඳහා ගොරෝසු වෙච්ච නාස්පුඩු පුරවාගෙන යන ආස්වාද ප්‍රසවාස බලනට වැඩි උඟාක් සියුම් වෙන්න වෙනවා. උඟාක් අප්‍රමාදී වෙන්න වෙනවා. උඟාක් එනකොටම දැකගෙන එළඹිලා හිත තියාගෙන ඉන්න වෙනවා. ආස්වාසේ මුල බලාගන්න. ප්‍රස්වාසේ මුල බලාගන්න. එතකොට මේ යෝගාවචරයට කියනවා හේතුවත් සහිතව ආස්වාසය දැක්කා හේතුවත් සහිතව ප්‍රස්වාසය දැක්කා නැත්නම් මුලත් සහිතව ආස්වාසය දැක්කා මුලත් සහිතව ප්‍රස්වාසය දැක්කා ඉතින් ඒ එතකොට ඒ යෝගාවචරයට සතිය සතිය එළඹ සිටි ගතිය සහ සමාධිය හොඳටම සූක්ෂම දෙයක් බලන්න පුරුදු වෙනවා. ආශ්වාසය පටන් ගන්නව බලන්න නිකන් මහවැලිගඟ මේ කල්නිගඟ මේ වගේ තැනට යනකොට මා විශාලව දෙකට තලාගෙන ගියාට ඔක පටන් ගන්න තැන බලන්න වාහන වලින් ගිහිල්ලා බෑ. පයින් යන්න වෙනවා ලඳු කැලේ ආස්සෙන් ගිහිල්ලා ඒ පුංචි පුංචි පුංචි පුංචි තැඟුලි පටන් ගන්නවා. එතකොට දොලක් කියන්නත් බෑ. ඒකට පුංචි උල්පත් තමයි තියෙන්නේ. අන්නේ උල්පත දැකලා උල්පත් රාශියකින් තමයි මේ වගේ මහවැලි ගඟක් හටගන්නේ. ගඟ ගැන අපි සින්දු කිව්වට ගඟේ දිගපල්ල මැනුවට මැන්නට මුලට යනකොට ගඟේ දිගත් බොරුවක් බව තේරෙනවා. ගඟේ පළල කියන්නේ බොරුවක් කියලා තේරෙනවා. පටන් ගන්න තැන කොහෙන්ද කියලා හොයාගන්න බෑ. අපි විශ්වවිද්‍යාලේ පාසෙන්ට මම හිතන්නේ ඉන්න කාලේ මේ <clears throat> තිබුණා පරීක්ෂණයක් මේ සිවිල් සේවකයෝ පදව ගන්න. ඒ සිවිල් සේවය විභාගේ පාස් වුණාට පස්සේ සිවිල් සේවා අමාත්‍යාංශයේ ලේකම්තුමාව බඳව ගන්න පිරිස ගෙනල්ලා සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා. සම්මුඛ පරීක්ෂණයේදී ආවුව මහලිකගේ දිග කීයද කියලා. ඉතින් මේ ඒ ඒ සිවිල් සේවාවට බැඳිච්ච අයට දිග කියාගන්න බැරි වෙලා මෙයා පත්තරේ ලිපියක් දැම්මා පිටුභාගයක. මේ අපේ මේ මෙච්චර වටිනා සිවිල් සේවාවක් කරන්න යන කට්ටියට අඩු ගානේ ලංකාවේ දිගම ගඟේ දිගවත් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ සිවිල් සේවාව කරපු මෝරච්ච කෙනෙක් ඇහුවා පත්‍රයේ ආය දාගෙන ඔබතුමා දන්නවද කියලා. ඔබතුමා කොතනින්ලා කොතෙන්ද ඔය ටික මනින්නේ? මහලිකන්ගේ කොහෙද මුලක් තියෙන්නේ? අගණන් කියන්න පුළුවන් තිරිකුණාමලේ කියලා මුල කියලා කොතෙන්ද අල්ලගන්නේ? නලතනියද? නලතනිය හැතැම්මක් එහාද? ඔබතුමා දන්නවද මහලිකකට මුලක් නැහැ කියලා? මුලක් නැත්නම් කොහෙද ওই දිගක් තියෙන්නේ කියලා ලිව්වා ලියමනක් මොනවාක්වත් නෑ අර ස්ථිර ලේකම්තුමාට වැරද්ද බාර ගන්න සිද්ධ වුණා මිනිහා දන්න පචේම කිව්වනම් අර මනුස්සයා විභාගෙන් පාස් නමුත් සත්‍ය බලන්න කිසි කෙනෙක් කියන්නේ මහලිකාට කොහෙද මුලක් තියෙන්නේ. අහවල් තැන මුල කියන්න බෑ. ඒකට උමාවේ දිගෙත් යන්න වෙයි, අඹංගඟ දිගෙත් යන්න වෙයි, හැමතැනම යන්න වෙයි. යන්නේ වගේ අපි මේ හැම හටගත්ත දේවල් වලට ඩෙන්ටි කාඩ් දීගෙන ඒකට හඳුනා ගැනීම දේවල් දුන්නට පුත්‍රජානස් කියන ඔය ඔය තණ්හාව පැත්තක තියලා ඔබට හට ගන්න දැන බලපන් හට ගන්න තන්නේ කර්ම වෙනස් විදිහකට කවදාකවත් හිතා ගන්න බැරි තැන කියන නිසා යමක යමක් පිළිබඳව චරිත දැනගන්න නම් ඒකේ ජාතකේ පොඩ්ඩක් බලන්න. හට ගන්න තැන පොඩ්ඩක් බලන්න. නිසා ආස්වාසය කියන්නේ මොකක්ද කියලා බලන්න නම් ඒකේ හට ගන්න තැන ගිහිල්ලා බලන්න. එතකොට ওই නාස්පුඩු පුරවාගෙන නානපානයක් ඒත් ආස්වාසයක් ඇත නැහැ. මේ කොහෙදෝ නැතනක යන්තම් උලන් ගන්නලා පටන් ගන්නවා. ප්‍රස්වාසයත් ඒ වගේ. මෙන්න මේ දෙක දැක්කට පස්සේ ආස්වාසය පිළිබඳව ආන්ත දෙක දැක්කා මේ මනසට හම් වෙන නිවන් කැමැති වෙන සංඥා වේදනා නිරෝධ කරන්න කැමැති වෙන පුද්ගලයාට ලැබෙන අතිරේක ලාභය තමයි මේ විදිහට යාන්ත්‍රයට පටන් ගන්නවා නම් ආශ්වාසය නාස්පුඩු පුරවාගෙන මැද කියන එක දැක්කම ඒකේ අග දකින්න හම්බ වෙනවා කියන එක අතිරේක ලාභයක්. ඒක සත්පුරුෂයෙකුට විතරක් හම්බෙන අතිරේක ලාභයක් අසත්පුරුෂයාට අග දකින්නක බයයි. එතන තණ්හාව අර ප්‍රසවාසයේ ගෙවෙන්න ඉස්සෙල්ලා ආශ්වාසය මුල අල්ලන දෙනවා. ආශ්වාසය ගෙවෙන්නේ ඉස්සලා ප්‍රශ්වාසය මුලාලා දෙනවා. මේ අතරමැද තියෙන හිස්තන පන්නන එක තමයි තෘෂ්ණාව කරන්නේ. තෘෂ්ණාව ඒ දෙන්න අතර හිතසක් පෙන්වන්න නැති වෙන්න ගැටලනවා. ඒ දෙක අතර සතිය ලුහුටනවා. ඒ දෙක අතර සමාධිය කඩනවා. ඒ දෙක අතර ප්‍රමාදයට වටනවා. ඒක නිසා ප්‍රශ්වාසය ගෙවන් කළා ආශ්වාසය අල්ලනවා කියලා කියන්නේ නිවනමයි. ආශ්වාසය ගෙවන් වෙනකන් ඉඳලා ප්‍රශ්වාසය අල්ලනකන් කියලා කියන්නේ නිවනමයි. නමුත් කවදාකවත් අවුරුදු ගණන් භාවනා කරපු කෙනෙකුටවත් ආශාසී නිව වෙලා ගිහිල්ලා ඉවර වෙනා ගිහින් ප්‍රසවාසය පටන් ගන්න හැටි දකින්න දෙන්නේ. අතරමඟ මායා කරනවාමයි. අතරමඟ හැමතැනම ඇස් බැඳනමක් තියෙනවා. මල් පැන්නමක් තියෙනවා. ඉරි පැන්නමක් තියෙනවා. ආහන්න මේක කරන්නේ තෘෂ්ණාව. ප්‍රසවාසය ගෙවන් වෙන්නේ ඉස්සලා ආශාසය පිළිබඳ අපේක්ෂාවක් ඇති කරනවා. වම තියලා වම ගන්න ඉස්සලා දකුණට බර දීලා ඉවරයි. දකුණ ගන්න ඉස්සලා වමකට බර දීලා ඉවරයි. මේ දෙක අතරමැද බලන්න කියමනසට සක්මන් කරගන්න හම්බ වෙන්නේ සක්මනේ පිටට වීශිලා යනවා. ඔළුව ඔළුව තෝන්තු වෙන්න පටන් ගන්නවා. බැලන්ස් එක නැතුව යනවා. ආශ්වාස ප්‍රශ්වාසෙත් මේ ප්‍රශ්වාසෙ ගෙවම් කරලා ආශ්වාසෙට එන්න පටන් අරගත්තොත් ඇඟේ තියෙන සීළු කායික රෝග වැඩි කරනවා. කරකවන්න ගන්නවා. සහලවන්න ගන්නවා. ඇඟ හීතල බින්දු දාන්න පටන් අර ගන්නවා. සුලිසුණුකකට අහු වුණා වගේ වෙනවා. ඉතින් යෝගාවචරය පුදුමාකාර මේ මානසික ඒ වගේම මනෝමය හීන ලෝකයක අතරමං කරනවා ප්‍රශ්වාසයේ නිම වෙන තැන ඉඳලා ආශ්වාසයේ තේම තැනට. ඊකට ආශාසය නෙමෙයි තැනල ප්‍රසවාස නෙමෙයි තැන කවම කවදාකවත් එක දිගට සතිය පාත්තන්න බෑ. ඒ නිසා ඉස්සෙල්ලා සතිය පාත්තන්න ගොරෝසු නාස්පුඩු පුරවාගෙන ආශාසය. ගොරෝසු නාස්පුඩු පුරවාගෙන ප්‍රසවාසය. නමුත් අභ්‍යාසයකට දෙනවා මේ වැඩි ආශාසයක් පටන් ගන්න තැන බලපන්. ප්‍රසවාසය පටන් ගන්න තැන බලපන්. මේ විදිහට රූප ධර්මයක හටගන්ම දැකලා ඒක හොඳටම නාස්පුඩු පුරවාගෙන ආශ්වාස ප්‍රශ්වාසය ගත්තොත් නාස්පුඩු පුරවාගෙන නැහැටි බලයක ගිවන් වෙන තැන දක්වා බැලුවොත් එයාට කියන්න පුළුවන් ආශ්වාසයක් දැක්කයි කියලා. ප්‍රශ්වාසයක් දැක්කයි කියලා. අපි අවුරුදු 120ක් විතර කාලයක් ජීවත් වෙනකොට කෝටි 13කට වැඩි ආශ්වාස ප්‍රශ්වාස ගන්නවා. එකක්වත් හරියට දැකන්නේ එකක්වත් හරියට දැකන්නේ දැක්කම නිවන් දකිනවා. අපි ඒ විනෝඩ කරන්නේ අනුන් දිහා බලනවා, රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ බලනවා, රස බලනවා, පහස ලබනවා. ආනාපානින් ගියාම කම්මැලි වෙනවා. හිත පිටපයින්නවා. ඒ නිසා භාවනා කරලා අඩු ගානේ මැද අල්ලන්න ඉස්සලා අන්ත දෙක අල්ලන්න එපායි. ඒ නිසා ආස්වාස ස්පර්ශයේ මුල ආස්වාස ස්පර්ශය හටගන්න මේ මේ දෙක අල්ලගත්ත යෝගාවචරය කියන්නේ ආනාපාන කරන යෝගාවචරය ඒ යෝගාවචරයට හම්බෙන අතිරේක ලාභය තමයි මේ විදියට ගොරෝසු වෙච්ච ආනාපානේ ගෙවන් වෙන පැත්ත දකින්න පුළුවන්. නමුත් එතෙන්දී සහලවනවා. එතෙන්දී බය ඇති කරනවා. අනතුරු බවක් ඇති කරනවා. නිදිමත ඇති කරනවා. නිෂ්ඨිර භාවයක් ඇති කරනවා. මට වැරදිලාද කියලා හිතෙනවා, සැක කරනවා, පස්සට යනවා. ආන්න මේ සේරම කෙලස් කියලා කියන්න බුණා, මාර බලවේග කියන්න බුණා. බුදුරජාණන්සේ ඔක්කොම ලයිස්තු කරලා තිනවා. ඔබ මෙන්න මේකට හරියට හිත යෙදුනොත් ඔබට මේ මේ ලක්ෂණ පහළ වෙනවා. සංඥා චරිතයට වෙන ලකුණු ටිකක් පහල කරනවා වේදනා චරිතයට වෙන ලකුණු ටිකක් පහල කරනවා සංස්කාර චරිතයට වෙන ලකුණු ටිකක් පහල කරනවා මේ ඔක්කොම ලයිස්තුගත වෙලා තියෙන නිසා තමයි අපේ තේරවාදේ වෙන කිසිම ආගමක නැති තරම් අපිට යන පාරේ බොරු වලවල් ටික සිතියම් කරලා තියෙනවා. කිසිම කිසි කෙනෙක් ඒකට මුණ දීලා බය නොවෙන කෙනෙක් නැහැ. චකිත නොවෙන කෙනෙක් නැහැ. අනතුරු වෙන්න නොවෙන කෙනෙක් නැහැ. එපා නොවෙන කෙනෙක් නැහැ. නිදිමතට නොහැටෙන කෙනෙක් නැහැ. නමුත් ඒ නිසා මේ නිදිමතේ චකිතය වැරද්දක් විදිහට පෙන්වන්නේ මේ තණ්හාව මේ අතරමැද හිස්තන පෙන්වන්න නැතුව ගැටලන හැටි. අස්පෙන්දු කරන හැටි. එහෙම නැත්නම් මායා කරන හැටි, චපල වැඩ කරන හැටි හොඳට බලන්න හිටියොත් යම් දවසක මේ ප්‍රස්වාස ස්පර්ශයේ කෙලවර, Nirodhaය, ඕක තමයි Nirodha සත්‍ය කියලා කියන්නේ. වෙන්න මොකක්වත්ම නැහැ. නාද ප්‍රසවාසයේ ඉවර වේගනාට අන්තිම නිරෝධ වෙනකම්ම දකින්න පුළුවන් නම් තමයි නිරෝධ සත්‍ය කියන්නේ. එතකොට පෙනෙයි මේ නිරෝධ සත්‍ය බලන්න කෙලෙසිත කැමැති නැහැ. අපි ඉන්නේ භාවනා කරනකොට භාවනා කරන කෙනත් කැමතිද? එයා ඒ වෙනුවට ඊගාවට එන ආස්වාසිය දිහා බලයි. මේ නිසා එකක නිමාව බැලීම ස්පර්ශ නිමාව බැලීම ජීවිතයේ කිසිම භෞතික විශේෂක ලෝකෝ ලෝකායත විශේෂක කරන්නේ අවමංගල්‍ය කියලා කියන්නේ වල. අභාග්‍ය සම්පන්න දේවල් කියලා කාලකන්ණි වැඩක් කියලා මුස්පීන්ති වැඩක් කියලා පාළු වැඩක් කියලා තනි වෙන වැඩක් කියලා අසරණ වෙන වැඩක් කියලා ඒක බලන්නේ ඊගාවට එන අලුත් වෙන එක දිහා බලන්න. මෙන්න මේ ගෙවෙන Nirodhaය වසන් කරලා මතුවෙන සමුදේට ගැටලන එක තමයි තණ්හාව නැමැති සිබ්බණිය කරන්නේ. යෝගාවචරය තණ්හාව හඳුනාගෙන තණ්හාට ඉඩ නොතබ එතන හොඳ ටෝච් එකක් අහලා බලනවා වගේ අන්ධකාරයේදී හොඳට ඒ අගාධයේදී හොඳට ඒ ඇස්බැල්ලුම ඇස්පැන්තුමදී හොඳට බලන කෙනාට යෝගාවචරය කියනවා. ඒක විපස්සනාව කියලාත් කියනවා. මෙන්න මේකේ මම මේ අමතක කරපු මේ ආස්වාස් ප්‍රසවාසය ආය ඇදගෙන මේ විස්තරයට ගත්තේ මේ උඟ දෙනකොට ඒක තේරුම් ගන්න පුළුවන් නිසා. නමුත් නිකමට හිතන්න වේදනාවක වේදනාවක් අපිට දැනෙන්නේ වේදනාව මැදට ආවට පස්සේ. කවදාහකවත් වේදනාවේ මුලක් දකින්න අපේ හිත ඉස්පාසු නැහැ. වේදනාව පටන් ගන්න තැන දකිනවනම් වේදනාව එච්චර බය වෙන දෙයක් නැහැ. අපිට වේදනාවක් ඇවිල්ලා අපි තුන් ලෙඩක් කියලා. අපි හිතමු එහෙම නැත්තම් නොයසියක මේ ඉඳගෙන ඉන්නකොට එන කොන්දේ අමාරුවක් කියලා. එහෙම නැත්තම් සක්මන් කරනකොට එන කකුල් අමාරුවක් කියලා. වේදනාව ඉස්මතු වෙනකොට වේදනාව සෑහෙන්න මෝරලා ඉවරයි. ඒ නිසා යෝගාවචරය වේදනාව ස්පර්ශය එනකොටම ඒක දිහා බලන්න පුරුදු වෙනවා නම් තේරෙයි මහලිකංගේ මුල හොයනවා වගේ හැම වෙලාවෙම වේදනාවක් තියෙනවා. කිසිම වෙලාවක නැහැ ඔය ලෙඩ වෙච්චාම උත්සන්න වෙනවා මිසක් මේක ලෙඩ ගොඩක්. මේකට කියන්නේ රෝග කැදල්ලක් කිය. කිරිලි කැදල්ල හදන්නේ පිටර ටික දරාගෙන ඒ වගේ තමයි මේ ශරීරයේ තියෙන හරියක් තියෙන වේදනා දැරීමට තියෙන කැදල්ලක් මේක. මේකේ අසුකුලයක් කෘමි පණු ජීවත් වෙන සොහොන් කොටක් වගේ මේ. ඉතින් මේකේ වේදනාවක් නැති තැනක් නැහැ. ඉතින් අපි වේදනාව තියෙන නිසා කසන කසාන රෝගේ වගේ කහ කහ ඉන්නවා. ඒ වේදනාව රතන කහනවා අර වේදනාවට මෙතන කහනවා. ඒ නිසා අපිට මේ වේදනාවේ හටගන්ම දිහා බැලිලා මහ මුස්පේන්තුයි. ජීවිතේ කාලකන්ණි බවත් එනවා. තනි කරන ගතියක් තියෙනවා. පාළු ගතියක් වෙන නිසා අපි මතුවෙච්ච තද බල වේදනාවට දොස්තර ගාවට දුවනවා මිස හැම වෙලාවෙම පවතින වේදනාව දකින්න කැමති නැහැ. ඒ නිසා කවදා හරි යෝගාවචරයේ ආනාපාන සති භාවනා කරනකොට මට කොන්දේ අමාරුවක් එනවා කියලා චෝදනා කරනවා නම් කොන්දේ අමාරු නැවත නැවත එන එකක් නම් එයාට කියනවා මේ ආනාපානට වාඩි වෙච්ච තැන ඉඳලා මේ කොන්දේ අමාරුව ආස්වාස් ප්‍රසවාස අස්සේ හිමීට හිමීට දිනු කරන හැටි බලන්න සෑහෙන ඔන්න ඉන්න බැරුව කොන්ද දිගාරන කොට නම් හොඳටම තේරෙනවා. ඔව් හිත වෙනකොට තේරෙයි ඊට ඉස්සල්ලාම මේක තියෙනවා ඇඟේ. දැනෙන්නේ නැහැ. එක්ක ආනාපානට හිත යාම නිසා මේක දැනෙන්නේ නමුත් සතිය වැඩෙනවා නම් සතිය දියුණු වෙනවා නම් ආස්වාස් ප්‍රස්වාසයේ හරහා ආස්වාස් ප්‍රස්වාසයේ විනිවිදලා මේ වැඩෙමින් පවතින වේදනාව දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හොඳට හිත දියුණු කරගත්තොත් වැඩිච්ච වේදනාවක් දැක ගන්න පුළුවන් ආස්වාස් ප්‍රස්වාසයේ හරහා. මෙන්න මේක දියුණු කරන්න දියුණු කරන්න යාන්තමට පසුබිමේ එන සද්ද වේදනා හිතවිලි කිසිම චිත්තක්ෂණයක නැත්තේ නෑ ඒ නිසා ආනාපානය බලන ගමන් අපි එක්කම ආනාපාන සතිය පිටන ගමන් මේ පිටිපස්සේ කොච්චරවත් වේදනා තියෙනවා පිටිපස්සේ කොච්චරවත් සද්ද තියෙනවා කොච්චරවත් හිතවිලි තියෙනවා ආන්න ඒව දිහා බලන්න පුළුවන් වුණොත් ඒවට බයක් එන්නේ නෑ ඒක මෙතන ජයග්‍රහී හැඟීමක් එනවා ඒව පිළිබඳව වශී භාවයක් එනවා. මේවා නැති තැනක් නෑ. නමුත් මේ එකක් ඔලූසපු ගමන් ආනාපානත් යට කරලා සතියත් කඩාගෙන සමාධියත් කඩාගෙන බයත් ඇති කරන ඉච්ඡා බංගත්‍යකුත් ඇති කරන මේ තීන් දුවනවා බෙහෙත් හොයන. නමුත් මේ වේදනාවක වේදනාවක් කියන ස්පර්ශය මුල දැක්කනම් ඒ යෝගාචරයට තේරෙනවා මුල්ලේදී වේදනාව ඕනම ලෝක රෝගයක් ඕනම වේදනාවක් උණු වතුරෙම ලුණු වතුරෙම සනිම කරතයි. මේ ලෝකේ තියෙන ඕනෙම රෙඩක් ලුණු වතුරට උණු වතුරට යමු කන්දන හැබැයි ලෙඩේ මොළදී අල්ලන්න ඕන. මෝරන්න පටන් ගත්තට පස්සේ සින්දුරන් දුන්නත් අල්ලන්නේ නැහැ. එතකොට ඉවරයි. ඒක තමයි පමාව කියන්නේ. අප්‍රමාදය කියලා කියන්නේ ලෙඩේට ඇඟත් එක්ක බොහොම සුහදව යාළු වෙලා වහන පානේ මොන රාජකාරිය කරන්නේ. ඒකේන පුංචි පුංචි වේදනා හැම එකක්ම බලලා ඒක නිකන් මේ සර්පයන්ට කිරිපවන්න වගේ තනවා වඩාගෙන යන මනුස්සයා ශරීරය සෞඛ්‍ය නඩත්තු කරන දානවා භාවනාවක් දානවා. එහෙම නැතුව තද බල වේදනාවක් ඇවිල්ලා දඟලනවායි කියලා කියන්නේ සෑහෙන ප්‍රමාදයක්. ඒ වේදනාව වැඩෙන අවස්ථාවේදී නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් වෙලාදී කඩා ගන්න නැතුව අන්තිමට පොරෙන් කපලවත් බේර ගන්න බැරි වෙනවා. ඒක නිසා වේදනාවේ ස්පර්ශය අල්ලන්න පටන් අරගත්ත යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා මේ සංසාරේ කොයි චිත්තක්ෂණෙත් පුදුමාකාර විඳවිල්ලක් තියෙනවා. වේදනාව කියලා කියන්නේ විඳවනවා. විදවනවා කියලා කියන්නේ කර්ම විදවනවා කියලා තියෙන එක චිත්තක්ෂණයක්වත් නැහැ. විසුබුලන්න තරම්වත් එක චිත්තක්ෂණයක් නැහැ සැපයි කියලා. තියෙන හරියක් තියෙන වේදනා දුක් වේදනා මේ මහොංකාරي මොකද කරන්නේ ඊගාට එන්න තියෙන සැප වාංගු කරලා දැන් ওই විදින්නේ අවල් සැප වෙන්නනේ අවල් සැප විඳින්න කියලා හීන ලෝකෙක හීන පොරොන්දුවක් දීලා වර්තමානයේ විඳවනවා ඒ නිසා වේදනාවේ මුලැමැදාක දකපු කෙනාට හොඳට තේරෙනවා වේදනාවේ මුල බලන්න තරම් ඉවසිල්ලෙන් නොසැලෙන මනසකින් බලාන හිටියොත් දොස්තරයි ලෙඩයි අතර කිසිම කිසි වේද වෙනසක් නැත්තේ නෑ. ඕන දොස්තර කෙනෙක්ගෙන් ගිහිල්ලා අහන්න බලන්න දොස්තරලා ලෙඩෙන් විදහාස්ත කියලා. වේදනාවෙන් නිදහස කියලා. ඇත්තටම කියනවා ලෙඩුන්ට වැඩිය විදවන. කියාගන්න විදියක් නැහැ. මොකද යනකොට hina වෙලා යන්න එපායි. පාටුවට යන දොස්තර මහත්තයා ප්ලාස්ටර් ගහගෙන බෙහෙත් ගහගෙන යන්න බෑනේ. එයා hina වෙලා යනවා. ගියා නම් පුදුම විඳවිලක් විඳවන. ඒ වගේ දෙමාපියෝ දරුවෝ ගත්තාම කිසි විඳවිල්ල වෙනසක් නැහැ. රජුරෝ රටවැසිය ගත්තාම විඳවිල්ල වෙනසක් නැහැ. සත්තුයි මිනිස්සු අතර කිසිම වෙනසක් නැහැ. අපි හිතාන ඉන්නවා අල්ලපු ගෙදර එක්කන හොඳ සැපට ඉන්නවා කිය. නැත්තම් විරුද්ධ පක්ෂේ නායකයා හොඳට ඉන්නවා කිය. කොයි එකක් ඉන්නේ කතන. හොඳට වේදනාව මුලමැද දන්නවනම් ඒ දවසක යාට තේරෙයි මේ විදිහට දුක් දෙන වේදනාවල මුල බලනවායි කියලා කියන්නේ ඉල්ලගෙන කන දුකක්. මේ වේදනාවේ අග බලන්න පුරුදු වෙන්න බෑ මුල බලන්න නැතුව. මුල බැල්ලින් තමයි හිත කර්මන්නේ කරගන්නේ. අන්නේ කර්මන්නේ කරගෙන මේ වේදනාවේ අග දකින්නකම් ඉන්නනම් බෙහෙත් කරන්න තරකයි. මං කියන්නේ මේ පෙන්ටකොස්ටල් කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. පුංචි පුංචි වේදනා එනවා ඇවිල්ලා හොඳට මොළුස්සල යඬහැර පාල කේසර පෙන්නලා එයා බහැලා යනවා. මේ බහැලා යන තැන තමයි Nirodhe තියෙන්නේ. ඒක දිහා බලහිනු තේනවා වේදනාවක් එනවනම් වේදනාව යන්න ඕනේ. එකම වේදනාවක් ගන්න අතර වෙන්න බෑ. එහෙනම් මාරාන්තික වේදනාව එන ඉවරයි. ඒත් හොඳයි. නමුත් සර්වචන්නාංශරත් ලෙඩ ආවා. සර්වචන්නාංශර ලෙඩ 12ක් ඇවිල්ලා තියෙනවා. ඒ හැම වෙලාවකදීම සර්වචන්නාංශේ ඒක කිසිම වෙලාවක කේන්ද්‍රියක් නැහැ. ඒ හේතුව දන්න මේ කර්මානුරූපව අවල් දෙය කරලා තියෙනවා. දැන් ඒක ඇවිල්ලා මට වද දෙනවා. ඉතින් ඕක තාටි ඕක බහැලා යනවා. බෙහෙතුත් කරලා තියෙනවා. බෙහෙත් කරත් හොඳටම දැනගන්න ඕන කිසිම බෙහෙතකට බෑ සුව කරන්න. සුව කරන්නේ ඇඟෙන්මයි. සුව කරන්නේ හිතෙන්මයි. අදිෂ්ඨාන ශක්තියමයි. බෙහෙතෙන් කරන්නේ අර රෝග ලක්ෂණ ටිකක් ඇට කළ දෙන එක විතරයි. කිසිම බෙහෙතකට බෑ සුව සේවාවක් දෙන්න. සුව සේවාවක් නෙවෙයි විශ්වාසයක් ඇති කළ දෙන එක විතරයි. භාවනා කරන කෙනා වේදනාවේ මුල බලන් ඉගෙන ගත්තොත්, මැද බලන් ඉගෙන ගත්තොත්, අග බලන් ඉගෙන ගත්තොත්, එයාට තේරෙන පටන් අර ගන්නවා අපි මේ ගොඩාක් පුංචි වේදනා රාශියක් ඉබේ හෙල්ලෙන සනීපෙන ලෙඩ රාශියක් හිතට දුක් කරගෙන කරදර කරන නිසා මේ ලෝකේ මේ කොච්චර දොස්තර හිටියත් මදි. කොච්චර විල්ලේ ආට්ටෝල ඇඳවල තිබුණත් මදි. ඒ නිසා සමීක්ෂණ වලින් කරලා තියෙනවා දියුණු රටවල් වල වැඩියෙන්ම දියුණු වෙන්නේ වැඩි වෙන්නේ ඉස්පිරිතාල ගාන සහ ඉස්පිරිතාල වල තියෙන ඇඳවල ගාන. කොච්චර වෙද්දු හිටියත් මදි. මොකද හුඟ දෙනෙක් හිතනවා මේ වෙද්දු සහ වාට්ටු ගාන වැඩි වුණොත් ලෙඩ නැති කරන්න පුළුවන් කියලා. අපි කොච්චර විකාර කරනවද කියනවනම් ක්ෂය රෝගේ නැති උනායි කියලා අපි පාටි දැම්මා. පොලිය වෙන ඉවර කරයි කියලා පාටි දැම්මා. දැන් ඒඩ්ස් ආවට පස්සේ ප්‍රධාන වශයෙන් ආයේ ක්ෂය රෝගේ වැඩි වෙලා තියෙනවා. මැලේරියාව ලංකාවේ ආර්ථික වෙනස් කරේ මැලේරියා අපි වෙනස් කරයි. දැන් ඩෙන්ගු කියලා වෙලාවිලා තියෙනවා. ඒගොල්ලොන්ට හොඳට මතක තියාගන්න මිනිස්සුෙකුට අවුරුදු 120ක් ජීවත් වෙන මිනිස්සුෙකුට දරුවෙක් බිහි කරන්න අවුරුදු 20ක් යනවා. විස බීජයකට දරුවෙක් බිහි කරන්න තප්පර 3යි යන්නේ. එන එන බෙහෙතට හරියන ඊගාව දරු પરම්පරාව බෝ කරනවා කියන එක බැක්ටීරියා වහොඩක් ඉක්මනට කරනවා අපිට වැඩි. දොස්තරලා ටයියක් ගහන ගැට ගහන වෙලාව වෙනකොට අර කට්ටිය වැඩ කරලා ඉවරයි. ඒගොල්ලෝ ඉස්පිටලට යනකොට තිබුණ ලෙඩෙත් නෙවෙයි බෙහෙත අහන්නෙත් නැහැ. මෙන්න මේ කටයුත්ත දැනගෙනයි බුදුජානක මේ සංසාර රෝගේ නතර කරන්න මොන වේදාටවත් බෑ. ඒ නිසා යෝගාවචරය මොකද කරන්නේ? මේ වේදනා චෛසිකයේ මේ චෛතසිකය අපි මේ අන්තිම වෙනකම් මේක පිළිබඳ ප්‍රමාද වෙන්නේ නැසයි මේ ලෙඩ වෙන්නේ කවුරු කරන දේ. ඒ නිසා බලන්න ඕන පුළුවන් තරම් වේදනාව එනකොට වේදනාවේ ස්වභාවය. ඒකට මුලක් තියෙනවා මැදක් තියෙනවා. අග බලන්න පුළුවන් වුණොත් බේරෙනවා. මේක තමයි කෝලිත ප්‍රාඥණයට සජි ස්වාමීන් වහන්සේ කිව්වේ. "යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ." වගේ තථාගතයන් වහන්සේ යම් ධර්මයක් වෙනවනම් වේදනාවක් වෙන එකට හේතුව කියනවා. ආශාසයක් තියෙනකට හේතුව කියනවා. ප්‍රසවාසයක් තියෙනකට හේතුව කියනවා. හටගන්ම කියනවා. සමුදය කියනවා. කියනකොටම මෙපමණකින්ම සෝවාන් වෙනවා. නමුත් ඝාතපද දෙකක් තව තියෙනවා. තේ සංචෝ නිරෝධ. ඒ හේතුවක් සහිතව කොට ගන්නා වේදනාවේ ආශාසයේ ප්‍රසවාසයේ නිරෝධය. මේක කියනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොකද මේ ප්‍රතිසවරි ප්‍රාජිකත්වන්නේ මොකද ඒකට කුශාග්‍ර බුද්ධිමත් මේ කියන්නේ මේ ආස්වාසිය මුල මැදාග මේ කියන්නේ වේදනාවේ මුල මැදා කියලා එතන දහසක් නයින් දැක ගන්න පුළුවන්. මොකද අපිට බන කියනකොට දැන් එහෙම නෙවෙයි එක එක තමන්ට මතු මතු වෙන වේදනාවේ ඉෂේ එකක් කොමට මේමයි දත එකක් කොමට මේමයි බඩ එකක් කොමට මේමයි කොන් දෙකක් කොමට මේමයි කියලා ඒ විස්තරත් ඕනේ. සංඥාවල් එනකොට ඒන සංඥා මේ අතීත සංඥා මේ සුභ සංඥා මේ සුඛ සංඥා මේ අනත් සංඥා කියන හැම එකටම බල කියනවා. සංස්කාර වලටත් කියන්නේ මොකද අපේ බුද්ධිය තාම මෝරලා නැති නිසා. නමුත් ධර්මතාවය වශයෙන් බලනවා නම් මේ සංඥා වේදනා දෙකට මුල් වෙන්නේ ස්පර්ශය. ස්පර්ශයක් හට ගන්නකොටම මෝරණ්ඩ ඉඩ ඇරියොත් අපි විවිධ හැඩතල ගන්නවා. විවිධ විශ්මුණු බැඳ ගන්නවා. විවිධ ආලවට්ටම් දානවා. මේ ස්පර්ශය එනකොටම ඇති හැටියෙන් දැක ගන්න පුළුවන් නම් එනකොටම එලෙබසිටි 100ක් තියෙනවා. අවදි මනසක් තියෙනවා. අනේ අවදි මනස අපි ඇති කරන්නේ රූප ධර්ම හරහා. ආශ්වාසයක මුල මැදක හරහා නමුත් ඒක නෙමෙයි પરමාර්ථය પરමාර්ථය ඒකෙන් ඇති කරගත්ත මේ සතිය සංඥාවක මුල මැදාග වේදනාවක මුල මැදාග සංස්කරණය කිරීමේ මුල මැදාග දකින්න පටන් අර ගන්නවා නම් අපිට තේරෙයි මේ සංඥා වේදනා සංස්කාර කියන මේ ඔක්කොම සංඛාර කියන පදයට වැටෙනවා මේ හැම එකටම උප්පත්තියක් තියෙනවා හැම එකටම යගේ ප්‍රකාශ තත්ත්වයක් තියෙනවා හැම එකම ගිවන් වෙන තැනක් තියෙනවා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒ හට ගන්නාදී මෝරලා එයාගේ රංගන දක්වලා ගිවන් වෙනකම් කිසියම් ප්‍රතික්‍රියාවක් නොකර බලහින්න පුළුවන් නම් සුද්ධ වශයෙන්ම වෙන්නේ ගිවන් කිරීම විතරයි පස්සම්පණය විතරයි සංසිද්ධිය විතරයි අපි අවසන්ඩ ගියොත් විතරයි මේවා දිගින් දිගට තීන් දිගට යන්නේ අවසන්නේ මොනක්වත් නෙවෙයි අපි හිතනවා අපිට මේකේ මේ ගොරෝසු රළු නපුරු తත්වය සනീപ කරන්න පුළුවන් කියලා ඒකයි අවිද්‍යාව කියන්නේ සනීප කරන්න බෑ. සංසාර රෝගේ සනීප කරන්න බෑ. ওই විද්‍යාව නෙවෙයි, ওই නව තාක්ෂණය මොක ආවත් දුකේ අරිඹුවක්වත් වෙනස් කරන්න බෑ. ඒ නිසා ඒකට මූණ දෙන්න නම් ඒ සංඥා වේදනා දෙකේ සංසිත වීමක් කරන බුද්ධජනක කියන පරතෝ සංකල්පය ගන්න කියලා. පරතෝ සංකල්පය කියලා කියන්නේ වේදනාවක් කියනකොට ඒක අනුංග එකක් වගේ බලන්න. සංඥාවක් කියනවා මේක සුඛයි මේක සුභයි මේක නිට්ටයයි කියලා. ඒක මේ හිතේ ඇතිවෙච්ච ලෙඩක්. අනුන්ට වෙච්ච දෙයක් විදිහට බලන්න. එතකොට හිතන මට මේක මෙහෙම කෙරුවොත් හොඳයි, අර ඒක අරහෙම කෙරුවොත් හොඳයි කියලා හීන. සකස් කිරීම කරනවා. ඒ සකස් කිරීම කරන්න එන හිත අනුන්ගේ එකක් විදිහට බැලුවොත් මේ හිත මේ සංසාරේ පවත්තන්න, භවයේ පවත්තන්න ක්ලේශ නැත්තම් හදාගන්න. ක්ලේශ හදාගෙන ජවනිකාව රඟපානවා. එක නළුවෙක් නැත්තම් අනික් නළුවා එයා වෙනුවට ඇඳලා කොහොමද නාටකම නටනවා. අන්න ඒවට කියනවා අසංස්කාරිකව සිදුවෙන වැඩ කියලා. මේ අසංස්කාරිකව සිදුවෙන වැඩවලින් කිසිම කර්මයක් රැස් වෙන්නේ නැහැ. නමුත් මෝඩයා සතිය නැති කෙනාට කෝක සංස්කරණයක්ද කෝක අසංස්කරණයක්ද තේරෙන්නේ නැහැ. කෝක සචේතනිකද කෝක අචේතනිකද දන්නේ නැහැ. කෝක සවිඥානිකද කෝක අවිඥානිකද දන්නේ නැති නිසා අවිඥානික සවිඥානික සෑම වැරද්දකටම එයා හිතින් දුක් විඳිනවා. නමුත් භාවනා කරන එක නම් හොඳට දන්නවා. මේක මම හිතලා කරපු එකක්. සකස් මෙහෙවල කරපු එකක් මේක කලින් සැලසුම් කළ අදිෂ්ඨාන කළ කරපු එකක් අදිෂ්ඨාන කෙරුවනම් කර්ම රැස් වෙනවා චේතනාම්බික වේ කම්මං වදාන බුදුරජාණන් කියන්නේ ඔක්කොම පුළුවන් තරම් නැතර කරන්න අදිෂ්ඨාන චේතනා සකස් කිරීම සියල්ලම නැතර කරලා මේ ගේම යන හැටි බලන්න නාඩගම යන හැටි බලලා මේකට මම කියන්න වටිනවද මේක මගේ කියන්න වටිනවද මේක මගේ ආත්මය කියන්න වටිනවද කියලා දැනගන්න නම් කාය සංකාර වාචී සංකාර දෙකෙන් චිත්ත සංකාර කොටු කරන්න කොටු කරලා කරන හිතන අදිෂ්ඨාන කරන චේතනා කරන සංස්කරණය කරන සියල්ලම හික්මීමක නාමයෙන් ශික්ෂාවක නාමයෙන් දවසින් දවස අඩු කරනවා අඩු කළ යන සංසිද්ධිය තියා අනුන්ගේ දෙයක් වගේ මේක හිස් දෙයක් නිකන් වලාකුලකට ටෝච් එකක් ගාපුවම පේන සුදු පාට වගේ මේක හිස් දෙයක් මේක ශූන්‍ය දෙයක් මේක අනුන්ගේ දෙයක් ඒක තුච්ච දෙයක් කියලා අන්නවා මිසක් ඒක දකින් දකින්නට කලබල වෙන්න ගියොත් ඒක තමයි කෙලස් කියන්නේ ඒ කෙලසෙන තත්ත්වයට තමයි කෙලස් කියන්නේ ඒක තමයි මාරේ කොක්ක ගන්න ඒ නිසා මේ සංඥා වේදනා මතුවෙනකොට ඒ දිහා චිත්‍රපටයක් බලන කෙනෙක් වගේ ටෙලි නාට්‍යයක් බලන කෙනෙක් වගේ Eh, ඒක දිහා බලහින්න පුළුවන් නම් මේක නිකන් කලින් හදපු එකක් මේ පෙන්නනවා eh, නිකන් අපිට නිකන් ආස්වාද ජනක පිංස පිංසයි නමුත් මේක වෙනස් කරන්න බෑ අන්නේ වගේ මේ ජීවිතය දිහා ටෙලිනාට්‍යයක් වගේ චිත්‍රපටයක් වගේ එහෙම නැත්නම් හොඳම නිදර්ශනම හීනයක් වගේ අපි දන්න අවදි වුණාට පස්සේ ඒ කතාව වැඩක් නැහැ. නමුත් හීනේ ඉන්න වෙලාවදී අපි රස විඳිනවා. ඒ වගේ මුළු ජීවිතේම තියෙන්නේ මායාවක්, හීනයක්, මිරිඟුවක්, චිත්‍රපටියක් ටෙලි නාටකයක් මේක අල්ලගෙන මේ අනුන්ට මෙහාට ඊර්ෂ්‍යා කරන්නයි තරහ ගණ්ඩායි චිත්ත පීඩා ගණ්ඩායි ආසාන ගණ්ඩායි කරන එක පෘථග්ජනයාගේ තියෙන සුවිශේෂී දක්ෂකම්. කොහෙන් හරි එකක් ඔළුවේ දාගෙන චිත්ත පීඩාවක් ඇති කරගන්නයි මොකද ඒකේ මුලැමැදාග දන්නේ නැති නිසා. ඒ නිසා සංඥාචේ වේදනා දෙකේ මුලැමැදාග දන්නවනම් ප්‍රධාන දේ තමයි කිසි දෙයක් සංස්කරණය කරන්න යන්නේ නැහැ. සංස්කරණයක් කරන වෙලාවෙදි තේරෙනවා මේක මේ මේ ආපු ඇබ්බැහියට කරන දෙයක්. බීඩි වන මනුස්සයාට බීඩි අරගෙන පත්තු කරලා බොන කම්ම මතක නැහැ කොහෙන්ද ආවේ කියලා. යම් කේ ශිල්පයක් කරන එකට ඒ ශිල්පේ නොකර ඉන්න බෑ. ඉතින් ඒක තමයි ඇබ්බැහිය කියන්නේ. අපි අනුන්ට ඇබ්බැහියට බැන්නට ලෝකෙ එක්කෙනෙක්වත් නෑ ඇබ්බැහිය නැති. ආහන් ඒක දිහා මේ යන්ත්‍රේ මමත් නැතුව මහලව්ව මේ එක එක න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන හැටි බලනකොට මේක නිකන් හොල්මනක් විතරයි. Taman හරහා එක එකනාගේ න්‍යායපත්‍ර තනිමිනියාගේ මාතක න්‍යායපත්‍ර එක එක මාර බලවේග වැඩ කරනවා. න්‍යායපත්‍ර වැඩ කරනකොට පස්සේ අපි ඒක මම කෙරුවා කියලා හිතාන වෙන හරියක් වෙන්නේ. අත්තරදී අත්තරදී සියල්ලටම පශ්චාත්තාප වෙනවා. භාවනා කරන එකට තේරෙනවා හිතලා කරන දේවල් නැතර කරාට මොකද මායя වැඩ ගන්න මේකේ. අන්නේ වැඩ ගන්න දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා. එහෙම නැත්නම් ඒවා විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං කියන විදිහට දුරස්ත බැල්මකින් බැලලා විවේක වෙන්න. එහෙම නැත්නම් අතම්මේතා කියන විදිහට මේකේ අයිතිවාසිකම් නොකියන්න කටයුතු කරන මනුස්සයට යෝගාවචරය කියනවා. එහෙම නැත්නම් තපස කියලා කියනවා. මේවා අල්ලගෙන තැවෙන කෙනාට තාමත් තියෙනවා ඒ කෙලස් 10. කෙලස් මේ වල තියෙන නපුර. නමුත් කෙලස් ඇත්තටම නපුර නපුරකම් කරන්නේ නොදන්න කෙනාට. කෙලස් කොච්චර මතු වුණත් ඒකේ මුලමඳාග දැකලා මේවා හේතුඵල ධර්ම තියෙන්නේ. මම තැවුනොත් ඒක මගේ මෝඩකම. නොතැවෙන්නයි බුදුහාරෝ බණ කියලා තියෙන නිසා මම මේ වගේ මුලමඳාග දකින්න ඕනෑ කියලා. වේදනා සංඥා දෙකේ ඇති හැටි මුලමඳාග දකින්න පුළුවන් නම් ඒක කියන එක සැරේ සංසාරට බලන්න ඕන. ඒ ගොඩාක් පුහුණු කරන දෙයක් නෑ. එක සැරයක් දැක්කම යාට ඒක එයාගේ හිතෙන් ඒක අමතක කරන්න බෑ. ඒ තරම්ම හිත ගන්නවා. ඒ නිසා අපි මේ භාවනා කරමින් භාවනා කරමින් ඉදිරියට යනකොට මේ සංඥා වේදනා දෙකේ අදාළ භාවය උත්සන්න භාවය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. ඒකට භාවනා මනෝමූලික වෙනවා. භාවනා වෙන්නේ එන්නේ මනසින් අරගන්න එකක් වෙනවා. නමුත් එතෙන්ට යන හැම වෙලාවෙම කාය කායනුපස්සනාව හරහා ආස්වාද ප්‍රසආසාර යන්න කියන්නේ මේක නිකන් හුදු මනෝලෝකයක් කරන්නේ නැතුව ප්‍රායෝගික එහෙම නැත්නම් අනුපූර්ව අනුපොබ්බ සික්ඛාවෙන් යන එකක් බවටපත් වෙන්නයි. ඉතින් හැම කෙනාම අපි ඉන්නේ මේ පෙරහැර යම් තැනකට. සමහරු කායනුපස්සන කොටසේ ඉන්නවා කාය සංස්කාර කොටසේ සමහරු වචී සංස්කාර කොටසේ සමහරු චිත්ත සංස්කාර ඉතින් ඒ නිසා මුලේක ලියාගෙන ලියාගෙන යනකොට අනිත්‍යයි ඉබේම ලියනවා ලියනකොට ඕනම කෙනෙකුට බුදු වෙන්න පුළුවන්කම ඕනම කෙනෙකුට සම්පූර්ණ චිත්‍රය දැක ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් ඒ නිසා කොතනක හිටියත් හැම කෙනෙක්ම ඉන්නේ මූණ දාලා තියෙන්නේ වැදගත් දෙයකට ඒ නිසා මේ ප්‍රයත්නේ වටිනවා. ඉතින් මේ විදිහට නැවත නැවත මේ කාරණා මතක් කරලා දෙන්නේ ඒක සඳහා ධෛර්යයක් ශක්තියක් ඇති කරන්නයි නිසා ආද ධර්ම දේශනාවත් ශිරු දිනාටම කරගෙන යන වැඩ පණ පිහිටවල ධෛර්යයෙන් කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා අපිට යනවා ඇහුනොත් වෙනමත් වගේ අපේරියක් වගේ නම් මින් අර සංස්කරණය කරන රෙස්පොන්ස් කරන්න දැනට වැඩි වෙනවා. අපේරියක් කියන්නේ කොහොමද වරණගන්නේ කොහොමද විස්තර කරන්නේ? තමන්ට බැනීමක් තියෙන මොකක් හරි දෙයක්. ඒක නිසා තමයි ඒක නිසා අපිට කවදාවත් බැඳීමක් නැති දෙයකින් දුකක් එන්නේ නැහැ. බැඳීමක් ප්‍රමතෝ ජායති සෝක අපි ප්‍රේම කළොත් පමණයි ඒක අපිට වද දෙන්න අයිතිවාසිකම ලබන්නේ කාට හරි අපි මේක මට හොඳයි කියලා කියපුව ගමන් ඒක ඒක විෂය ඉතලයක් වෙනවා තමන්ගේ පපුවට වදින්නේ. මට මේකත් එකයි මේකත් එකයි මේකත් එකයි කියලා කියන ඒ ඔක්කොම මුසුප්පු වෙනවා. මට ගහන්නේ තේරෙන්නේ නැති වෙනවා ඒගොල්ලන්ට. ඔක්කොටම සමහිත පවත්තන කියන බුදුහමතුෝ කරන්නේ අපිට බෑ. අපිට මේ එකට විශේෂ කරනවා. එතකොට වෙන්නේ මොකද? ඒකට මෙලෙක් වෙනවා අපේ හිත. ඒක හරහා එයා යනවා ඊතලේ. විශේෂ වේතරේ ප්‍රේමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝ අපිට දුක දෙන්නේ කවදාකවත් අපි විහිං මට අහවල් පිහියෙන් අහවලා විසින් මරපන් කියලා තෝරන්නේ මම මන්ට මේ පිහියෙන් යනපන් මට කඩුවෙන් කොටපන් කියලා විනිශ්චය කරන්නේත් මමයි මේ වදකයා මට ඕන කියලා තෝරන්නේත් මේක අපිට වදකයා වෙන්නේ ප්‍රේමණීය විදියට ඒ ආයුධය වෙන්නේ බොහොම ප්‍රියජනක විදියට ඉතින් ඒකම තමයි මේ කනකොල වදින්නේ ඒ නිසා අපිමයි ඊළඟට කන්නේ තමයි කියන්නේ ඇදගෙන නාන නෑමනක් තියෙන්නේ. විසාපාව. ඈ කොණ්ඩේ තමයි විසාපාව තමයි. බුදුරජාණන් වහන්සේ කොණ්ඩේ තමයි උඩට මිනිබිරියක් මැරෙන්නේ. ඒකට මේ මුළු ජනගණය ඔක්කොමලා කැමති නම් ඔබ මුළු සාවත්තියේම උඹේ දරුවන අනේ මට ඒත් නැති කියන එක බලපන් දවසේ කී දෙනෙක් මැරෙනවද කොච්චරක් විඳවනවද කියලා. ඉතින් දැන් අපි යුනිවර්සිටි කින්නවලත් මොනාරි කියවම කවුරුර අනේ මචං මේකයි උනේ මේ අහවලා නැති උනානේ. කාගේරි අත්තම්ම කෙනෙක්ගේ නමක් කියනවා. ඉතින් කෙනෙක්ව දවසේ පත්‍රයක් බලපන් ඕන තරම් මරණ දැන්නේම් තියෙනවා. ඔබට එන්න ඕනේ නැත්නම් මරණ දැන්නේම් තියෙන ඕන තරම්. එන්න ඕනේ නම් එනවා. සිද්ධියට අපිට සභාවට එන්න ඕන නම් ඔය ඔක්කොම මොකක්ද නැති වුණොත් කියන්න ඕන තරම් මරණ දැන්නේම් තියෙනවා. නිසා හොඳට මතක තියාගන්න අපි අපිට ඕන පිහියෙන් අපිට ඕන කියන වදකයට කියලා අපිට ඕන තැනට අන්නකට මැරෙන්නේ. බුදු දහමේ කියන මේ සර්පණදාරි දෙවියන් ළඟටත් එපා. උඹේ මෝඩකම්මයි උඹට ඔය දෙන්නේ උඹේ තණ්හාවයි. තණ්හා වේදනා තණ්හායි අවිද්‍යාවයි දෙක විතරයි වද දෙන්නේ වෙන මොකක්වත් නැහැ. දැන් දැන් අපි දැන් මෙතන මේ ඉන්න ටික මොකද වැරද්දක් කියවයි කියලා හිතන්නේ. පිට කෙනෙක් කෙරුවට මට හිත නරක වෙනවා. මෙහෙත් ඊට මොකක්ද බලන්නකො වැරදි කරනවා කියලා. ඉතින් මේ කට්ටිය දැකලා නැත්තම් අඳුරන්න නැති කෙනෙක් නෑ එයා වැරද්ද කරන ප්‍රශ්නේ නෑ මට. මගේ දරුවෙක් මගේ වැරද්දක් කරනවා මගේ අම්මා තාත්තා වැරද්දක් කරනවා මට කැක්කමක් එනවා. ඉතින් ඒ කැක්කම දිගේ තමයි කැක්කම කියන්නේ. මෙතෙන් දෙදක් තමයි දුකක් තමයි. ප්‍රේමතෝ ජායති සෝකෝ. ඔය පිරිමින දන කොට කතා කරතේ ගෑරෙන කතා කරව ගල් ගහනවා. මොකද ඒගොල්ලෝ අර ඒගොල්ලන් කෙලින් හිට ගන්න බැරි જાතින්නේ ගහක ඉදිලාමනේ හැදෙන්නේ. ඉතින් හැදිච්චාම කියන ඉතින් එහෙම ගහක් නැතෝ කොහොමද ඉතින් හැදෙන්නේ? <laughs> ඉතින් කොහොමද හැදෙන්නේ දුක? හැදෙන තාක් හැදෙන්නේ දුක. මොනම දෙයක්වත් නැහැ. මේ දුකෙන් තොර හටගන්නක් නැහැ. දුකෙන් තොර මොහිතීමක් නැහැ. දුකෙන් තොර ගෙවීමක් නැහැ. දුකේ ගෙවීම බලපන්. හටගැනීම බලනවා කියලා කියන්නේ දුකේ හටගැනීම වැඩිවක්. ඒ නිසා ඕනේ මගුලක් යන්න ඇරලා පෙරහැර යන්න ඇරලා අලියගේ පොක දිහා බලන්න. මට බැවෑම ඉඳගෙන එක දවසක් මම බලන්න හිටියා. ක්වීන්ස් එකේ ඉස්සරහම ඉඳගත්තේ වෙලා ගිහිල්ලා. යන්න වෙලාවක් නැහැ. ඉතින් ගෙල්ලම පෙරහැර පේන්නේ අපට. ඒ කියන්නේ පිටිපස්සේ ඉඳගත්තේ. පෙරහැර යනකොට දැන් මුස්ලිම් හෝටලේ දිහා යනකොට පස්ස පැත්ත පේනවා දැන්. සින්නක පොඩි කනවා පොලිසියෙන් අල්ලන පිටිපස්සෙන් අතින් අත අල්ලගෙන ඉන්නවා අපිට යන්න ඕන පැත්තෙන් බහලා පෙර දිනේ බස් ස්ටෑන්ඩ් එකට. මම බලන්නේ ඔය එක එකක් දැන් මේ පැත්ත ඇරලා බලන්න. ඔක්කොම අරේ ඉස්සරහා බල බල යනවා යනවා යනවා යනවා යනවා ධන ගංගාවයි. එයා මොකද හිතනවා මේ මිනිස්සුන්ට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. පෙරහැරිවට බස් එකට යන්න හදනවා. යන පෙරහැර දිහා කට අරගෙන බලහන් ඉන්නවා. ගෙවන් වෙනවා. ඔක්කොම ගෙවි ගෙවි ගෙවි යනවා. මට මම මට අවුරුදු 8ක 9ක විතර වයසයි. ඒක තියා බලහිනකොට නිකන් මොකද වෙලා මිනිස්සුන්ට? ඔක්කොමලා යනවා. ගෙවෙන පෙරහැරේ පස්සපැත්ත බලනවා. පෙරහැරේ එනකොට කට අරගෙන බලා ඉන්නවා. පස්ස කිසි කෙනෙක් බලන්නේ නැහැ. දුර අයලා ගෙතල යනවා. මුදල් දෙකේන එන හරියක් එන්නේ දුක්. ඒ නිසා හුස්මේ හරි ගමන්නේ ගෙවන් වෙන දර බලවා. ප්‍රසවාසයෙන් ගමන්නේ ගෙවන් වෙන දර බලපන්. දුක කරද වේදනාව කාරි කමන්නේ ගෙවන් වෙන දැන බලපන්. ඒක බලන්න දෙන්නේ ඊගාවට එන දේ පටන් ගන්න මේක වහනවා. ඊගාවට එන හට ගන්න මේක වහනවා. ඒ නිසා යා සද්දයක් අහනකොට අදක්කසක් පහනනම් කාදාකත් ඒක අහන්නේ ඊගාවට එන එක ගැන අපේක්ෂාවෙන් ඉන්නේ. එසම් බණක් අහනකොට බණ නෙවෙයි යහන්නේ. ඒ සරසමක් කරන්න හිත දිගේ සරසමක් යනවා. ඒ නිසා අර්ථුත්මයි දිගටේ. ප්‍රේමතෝ ජායති සෝකෝ කිව්වහම සලසුම් කරන්න කරන්න බර බරපතල දුක් කියලා. යන දෙයට යන්නදලා කරවන හිටපුවාම දුක් නැතුව නෙමෙයි දුක් වල අඩුවක් නැහැ. මොකද කරන්නේ? මම කරොත් යන්නේ මේ දේ හැටි කියලා යනාතේ යන්න කරපුවාම ඒ තමයි දේශිම ක්‍රමේ බුදුහමෝ දැකලා තියෙන්නේ. තමත් එතකොට ඒකේ ප්‍රගතිශීලීත්වයක් නැහැ. මේ නව නිර්මාණ නැහැ. කෞශල්‍ය මතුවෙන්නේ නැහැ කියලා ඒකට බයිනවා මේ නාස්තිකයි කියලා. කුච්ඡේදවාදී කියලා කියනවා. උදාහරණ කියනවා ඉතින් දුක් ඇති කරනට වැඩිය නරකද මේ ගෙවෙන දුක් දිහා බලන ඉන්නේ කියලා. හොඳයි එහෙනම් අපි ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කරලා වාරි සමාප්ත කරමු.